ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න යකින්ගේ සම්මත ධර්ම දේශනාවලියේ දෙවෙනි ධර්ම දේශනාවටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ඉස්සලා tempat temu tempat tela sabi kare porto tasse bhagavato arahato sambuddhasse namo tasse bhagavato arahato sambuddhasse නමෝ තස්සේ භගවතු රහතු සම්බුද්දස්සේ ආනාපාන සති සම්මතෝ ආනන්දයේ කෝලං භාවිතෝ භවී කතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති දැන් තකිත ස්වාමීන් වහන්සේ සදා මුළු සම්පන්න පින්වත් අපි මේ සර්වචන්දහන්සේගේ ශ්‍රී මුක පාඨයක් ඉදිරිපත් කරගත්තේ අපේ මේ ථේරවාද සමාජයේ සංස්කෘතික වැදගත්කම කරගන්න පුළුවන්. ඉතින් මාධ්‍ය ශ්‍රී මුක නැගෙන්න හේතුුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අහපු ප්‍රශ්නය. ඒ ඥානන්තේ ප්‍රශ්නය අහන්නේ ස්වාමීන් වහන්සේ එක ධර්මයක් සම්පූර්ණ කිරීමෙන් ධර්ම හතරක් සම්පූර්ණ වෙනවා. ධර්ම හතරක් සම්පූර්ණ කිරීමෙන් හත දස්ස සම්පූර්ණ වෙනවා. ඒකෙන් මේ හත සම්පූර්ණ කිරීමෙන් මේ මුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කතාවක් තියෙනවා. ඒකවල සර්වත්‍ංශය සඳහන් කරනවා එහෙම එක ධර්මයක් වැඩිවීමෙන් හතරක් සම්පූර්ණ හතරක් වැඩිවීමෙන් සම්පූර්ණ හත වැඩිවීමෙන් මේ විමුක්තිය ලබා ගන්න පුළුවන්. සිල් ධර්ම ධර්ම ස්වාමීන් වහන්සේ කන්ද ස්වාමීන් වහන්සේ ඒක ධර්මයේ කියනවා. නිකන් මේ ධර්ම පරම්පරාවම කියලා. මෙතන සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා මේ ආනාපානික සමාධිය පවානද ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිච්ඡේදය. මේ ආනාපාන කියන්නේ එක ධර්මය වඩනකොට ඒක සතර සතිපට්ඨානයක් වඩනවා. ඊට පස්සේ උරගෙන ඇතුල් වෙන හිතෙන හිතේ වදින ආනාපානි වැඩිමෙන් සත් බොජ්ජංග ධර්ම වැඩිනවා. සත් බොජ්ජංග ධර්ම වැඩිමෙන් විචාර විද්දේ සත්‍ය. ඉතින් පිළිපදලා දක්වන්නේ මේ සම්පූර්ණ පස්ස ධර්ම. මේක අර බුදු කුමරේ වත්තට පෙන්නකොට මේ පිළිච්ච වත්ත පල්ලයක් කුමරට ගන්නවා පල්ලයක් කුමරට වත්ත පෙන්නකොට ඒක පල්ලයක් කුමරට ගන්නවා කියන මේ එකින් එක එකින් එක අනුපූර්ව පිළිවෙලට පිළිගැනීමේ ගමනක්. ඉතින් මේක මුළු තේරවාදයේ පුරාම පැතිරිච්ච සංගතයක් මේක තියෙනවා. ඒක නිසා ඊට පස්සේ පිටතලින් වතුර බහගෙන යනවා පුරවගෙන ගන්න පුළුවන් කෙනෙක් පතර පදයක් කරගෙන යනවා. ඒ නිසා අපිට ආධුනිකයෙකුට මේක නොදන්න කෙනෙකුට තියෙන්නේ අර තනන්නත් ආරම්භක එක. නැත්නම් ආරම්භක ධර්ම වඩනකොට වඩනකොට එයා දැනගත්තත් නොදැනගත්තත් යම් මට්ටමකට උඹට පිරුණාට පස්සේ ඔක්කොලින් පල්ලයට වැටෙනවා. ඉතින් අදා අපි ඉගෙන ගන්න හදන්නේ කොහොමද මේ එකම ආනාපාන සති භාවනා වඩනකොට මේ සතරක් වූ ප්‍රතිපත්තහනේ වැඩෙන්නේ කියලා. ඉතින් මේකටම සර්වඥාන්සේ දේශනා කරපු සූත්‍ර දෙකක් තුනක් අපි පිටිකේ සම්බන්ධ වෙනවා. ඒක දැක ගන්න පුළුවන්. ආනාපාන සති සූත්‍රයේ කායගත සති සූත්‍රය ඒ වගේම රාහුලවාද සූත්‍රවල සර්වඥාන්තේ එක ධම්මී කියලා දෙනවා ඒක විද්‍යාඥ ලේසි ඒක වදිනකොට සත්‍යයක් ගන්න වෙනවා එතකොට මේ මේ සූත්‍රයේ මේ ධ්‍යානක සූත්‍රයේදී ඒක නැවත ආනපනසති සූත්‍රයෙන් කොටස උපුට දක්වනවා සර්වඥාන්තේ පෙන්නනවා යම් කිසි කෙනෙක් ඒ තමන් ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේදී වඩාවෙන් යනකොට යා ආස්වාසේ පියවර 16ක් ජවනික 16ක් දකින්නවා. ප්‍රස්වාසයේ පියවර 16ක් ජවනික 16ක් දකින්නවා. ඒකවල ආස්වාද ප්‍රස්වාස දෙකේ පරිණාම 32ක් දකින්නවා. ඒ 32 පළවෙනි අට ආස්වාද ප්‍රස්වාස අට නැත්නම් ආස්වාද හතරයි ප්‍රස්වාස හතරයි කියන ටික කායන පස්සනට බුදුරජාණන් වහන්සේ විසින්ම නම් කරා. දෙවෙනි මේ පරිවින් චතුස්ත්‍රී කියලා මේකට අපි කියනවා. ඊට පස්සේ ඒක ඊගාව අස්මතරයි ප්‍රසාදන තරයි නැත්නම් අස්වස්ස අදට යනකොට ඒක වේදනාන පස්සන චතුස්ත්‍රීට වැටෙනවා. වේදනාන පස්සන වල වැටෙනවා. ඊට පස්සේ වේදනාන පස්සනාව අමරුණාට පස්සේ අසත් ප්‍රසාදයේ ඉඳක් වැඩි සිව්තක් වලට පත් වෙනවා. ඒ පත් වෙනකොට ඒක චිත්තානුපස්සන වල පාර තියෙනවා. ඊට පස්සේ ඒක දිගටම බඩාගෙන යනකොට ඒ හරහා සමාන පාන පන්නාමය හරහා ධර්මානුපස්සන කරලා ඒක නිසා ඉදිරියට තියාගත්ත මේ ආස්වාද ප්‍රසවාසය නිත්‍ය සුඛ සුභ එක නෙවෙයි ඒක විපරිණාමයටපත් වෙනවා මනපාන සති සූත්‍රයේ 16 ආකාරයක් වෙන්නේ. ඉතින් මේ 16 ආකාරය දිහා බලනකොට පටන් ගන්නකොට ආනපන නෙවෙයි ප්‍රබලම තියෙනවා. ඉතින් මේක අපි මේ ජීවිත පරිශ්‍රණත් එක්ක බලනකොට විශාල දෙයක්. අපි ජීවිත පරිශ්‍රණයේදී කොහේරි අපි එළියට යන අපි එළියට යන. මේකද වෙලා තියෙන්නේ එළිය ළඟට යනට එළිය වෙනස් වෙනවා. එළිය පරිණාමයටපත් වෙනවා. ඉතින් අර යන කෙනා අතරමඟදී අර ඒකායන පරමාර්ථයට යන කෙනා මේ එල්ලේ වෙනස් වෙනවා දකින්නකොට මම සුත් වෙනවා. දැන් මේ පටන් ගන්නත් එක නෙවෙයි ළඟා වෙලා තියෙන්නේ. ප්‍රතිපදාව හරි. මෙන්න මේ විදිහට මේ හට ගන්න දේ නෙවෙයි ඉවර වෙන්නේ. අපි ජීවිත ගන්න දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. මොනවා මේ අතරමැද අරි අරමුණේ පරිණාමය ගැඹුරෙන් බලනකොට පේන්නේ බලන්නගේ හිතේ පරිණාමය. ඕනම අරමුණක් තියා දිගට බලන්න හිටියොත් අපිට පේන්නේ අරමුණ වෙනස් වෙනවා. ඒකට හේතුව බලන්නේ කෙනාගේ හිතක් වෙනවා. අරමුණක් වෙනවා. ඉතින් අපි මේ බාහිර වස්තු දිහා බලලා ඉගෙනගත්ත ඥාණයෙන් බලනකොට අපි හිතලා තියෙන්නේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා. එන්න මේක බොරු වෙනවා. අපිට තියෙන දේ පේන්නේ නැහැ ඔය පේන දේ එතන ඇත්තෙත් නැහැ. එතන තියෙන්නේ මේ දේ සම්බන්ධ කරගත්ත පරිණාමය. ඉතින් අපි තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියපුව ගමන් මෙතන නිත්‍ය ගතියක් තියෙනවා බලන්නවා සහ පේන දේ කියන දෙයක්. නමුත් අන්තිමට අර බලන්න බලන්නට පේන්නේ බලන්න ඕන දේ තමයි. පිටිකේ දන ආදවැඩ මාන දවසයි. තමන් ටික කබරු ගෑ කරලා බලන්න ඕන කබරු ගෑ කරලා බලන්න පුළුවන් තලු ගෑ කරලා බලන්න පුළුවන් තලු ගෑ කරලා ඉතින් කබරු ගෑ තලු ගෑ කර ගන්නවා කන්නෝද මේ පහළ තියෙන කබරු වේ අන්නේ වෙනස දැක ගැනීම සඳහා අපි ආරම්භක සීටි ගණන් ගන්නකොට මොන විදිහටද මේ භවනාට යන්න ඕන කියන එක වැටහෙන්නේ දැනගන්නේ මුල් මුල් කරන උත්තරදි ටික වැටහීම ලැබෙනකොට ඒකට එන්න උත්තරදි කියන්න බෑ. මූලික පරිශන කියන්නේ. වැටෙන්නේ ඒක චිත්තානුපස්සන මට්ටමට යනකොට තමයි මේ කාණපස්සන මට්ටමේ මට මොකද වුනේ? වේදනන පස්සන මට්ටමේ මට මොකද වුනේ? දැන් හිත කොහොමද මේ මේ ක්‍රියාවලිය හරම් සුමට වෙලා තියෙන්නේ කියලා ළඟට වැඩිච්ච ගලක් කනගිලි බෙරිලා තුනකට ගිහිල්ලා ඒක රෝල් වෙලා නැදිනවා. අපි ගැළවිලා. හැදිලා එනකොට තේරෙනවා මෙතෙක් එනකන් අර කරනවා දිනවා මේ කරනවා දිනවා කැප් වෙනවා පිටිනවා තුරු යනවා වාත්තා යනවා. ඔගිල ගිල ලඬර ගල රවුනාට පැත්තෙන් තේරෙන්නේ ඒක ආතනික ක්‍රියාවලිය. අර පටන් ගන්නකොට පුරහැදි ගලකින් පටන් ගන්නවා. ඊට යනකොට යනකොට යනකොට යනකොට අතර පාර දිගේ. මේක අපි හිතනට වඩා වේගෙන් කැපෙනවා. මේ කැපෙන හැම වෙලාවෙම ඒ හැපෙන හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. ඒ හැපෙන හැම වෙලාවෙම මමන්නේ කැද බලාපොරොත්තු මේ ඉච්ඡාවක් නැත්තේ පරිච්චි ඒ මලක දුන්නාර ලකුණු කිව්වක්වත් නැහැ කියලා හිතට අඳු ගන්න. කනුව ගාලා අඳුර රක්කොතරි මැද ගැහල විතරක් විතර නෙගේ පට්ටපතුරු යනවා. ඉතින් මේක දිනුවක් කියලා හිතනද අමා මේ සූත්‍රය අහුවත් පුළුවන් වෙලී කියනවා මොකද මේ අඳු බඩු ටිකෙන් තමයි අපි මේ අපි වෙලී කැපි පෙදී හිටියේ. ඔක්කොම නයි. අයින් කළා ඉතින් දැන් නදේකට කොට යනකොට තමයි තේරෙන්නේ මේ අකුරු වෙනස් වෙනවා කියලා කියන්නේ. මේ අගයන් ආඩම්බරයක් වෙනස් වෙනවා. මගේ හිත වෙනස් වෙලා හැබැයි ඒ බව දන්නවනම් මම ඔය වැඩි කරන්නේ. මට ඕනේ මේ මේ මේ ඉන්න ගෙඩිය පිටින්ම නිවන් ගන්න. මේක වෙනස් වෙන්නේ නැතුව මට නිවන් ගන්න ඕනේ. හැබැයි අන්තිමට අතෙන් යන මොහොතක් නෙමෙයි. ඒ නිසා චිත්තානුපස්සනා උදාවේදී බලාපොරොත්තු සුමුවීම ඒ අනුවක් විතර සිද්ධ වෙනවා. ඒ නිසා සීල බලාපොරොත්තු වල සුන්වීමක් සිද්ධ වෙනවා කියන්න දෙන්නේ ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න දුද්දෙක් කියනවා. එතන සර්වඥාන්සේ ලෝකේ පහළ වීම නිසා 84000කට වැඩි පිටක් නිවන් දැකලා තියෙනවා. එක්කෙනෙක්වත් පහටියක් දාලා නැහැ. ඇයි? ඉතින් දැන් මොනවද? මම යනමයි මේ සටහන්නේ අතෙන් ගිහිල්ලා මම හොඳ පාටියක් දෙන්නම්. මොකද අමාරුම ගමන මේ යන්නේ. ඒක කවදාරි මම ජයපන් බොන්න බොන්න කෙනෙක් ඉතිරි ඒක නිසා මේක සීදීනසා ගැනීමවල බොහොම සමස්තයි. නිසා මේ කියනවා ඥානරි මහගිය සීදීනසා ගැනීම. මගේ නම නැති කිරීම සඳහා ගන්න ගමන. ඉතින් ඒක නිසා දහසක් යුද බිමේ දිනනකට වැඩිය මෙන්න මේ දේ අපිට ඇති කරගන්න පුළුවන් ප්‍රශ්නයක් මත වෙන ලබන නිගණද වැඩගත් වෙන්නේ ඒකට යන්න මේ හිත හදන එකද වැඩගත් ඒ නිසා නිමන් දක්ෂිතේ අපේ හිත සූදානම් නැහැ මේ යන ගමනට සූදානම් වුණා නම් එතනම ඒ නිසා වැදගත්ම දේ තමයි ඒකට අවශ්‍ය සූදානම් ශරීරේ අපි ඒකට අප්‍රමාදී කියනවා ඒක තමයි මාර්ගගත ව්‍යාකාරය ඉස්සලම් තියෙන්නේ උත්තරම සූදානම් ශරීරෙක ඉඳලා සූදානම් හැරෙන්නේ කරන්නේ කියනවා අමතර කනකොට. අපි ඉන්නේ සූදානම් ශරීරෙ නෙමෙයි. අපිට ඕනේ ආලපිය රැස්තරලා ගුඩියක දින්න දරව. ඉදොන් නැගිලා බලනකොට මේ ඔක්කොම වෙනස් මේ මේ සූදානම් ශරීරෙ තනා දැච්ච කිරීම එන්න තමයි මුද්දට සන්නහේ බැඳීම ආනපානේ හරීම දක්වා. ආනපානේ හරීම දක්වා. ඒකයි මේ කවචනාන්තය සුදු. බෝසතාණන් වහන්සේගේ නිවනට මේ අනත් අනේ වැරදුත් ඒක නිසා මන කනකට මහානාම නික උතුම් භාවනාවල බුදු දෙක්ක පොත එන්නත්නම් චුඩමාන කිවිදේ වගේ කරකට එහෙමම නන්නේ අනපනිතර වෙන ගොඩක් කරන තියෙනවා මේ දානපානේ තියෙන මේ ගතිය නිසා සර්වඥාන්ති මම මේ මතක් කර විදිහට ඥානපානේ කරන අයට බාහිර පරිසර සාධක අභ්‍යන්තර පරිසර සාධක ගොඩක් සූදානම් මේ වැඩ ගොඩක් කියලා කියලා තියෙනවා. මේක අපේ අනසඳ. ඉතින් ඒ විදිහට අපි ඊයේ පටන් ගත්ත එකේ ඊයේ කරපු දේශනාවේ දීගුව ඉතින් යාන පිළිබඳව කතා කරොත් මේ ආනපාන සති භාවනාවේ සම්මාන සති සූත්‍රයේ සතිපට්ඨානේ වගේම සතිපට්ඨානේ පෙන්වන්නේ ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කේ විතරයි. ඒ පළවෙනි චතුස්කේ මේවා කෙනෙක් කියලා පටන් ගත්තොත් නීති පළවෙනි චතුස්කයේ තුල සමථයේ විපස්සනා දෙකටම දොරයටලා තියෙනවා. දෙවෙනි චතුස්කයේ ඉඳලා 100%ක්ම කතනයි තියෙන්නේ. ඒක නිසා සත්වචන දෝත්තේ ආනාපාන සම්බන්ධ කරලා බෙන්න තියෙන තියෙන පළවෙනි චතුස්කයේ. ඒක නිසා ඒක ඕන කෙනෙකුට ගැලපෙනවා. මොකද ක්‍රම දෙකයි තියෙන්නේ ලහතාව විපස්සනා ක්‍රම. ඒ විපස්සනා ක්‍රම දෙකම කරනවා. සත්වචන කියවන්න පුළුවන්. ආනාපාන කියවන්න පුළුවන්. දැන් මේ දෙකේම සමානතාවය තියෙනවා. ගතෝ අර්ථ සති ගතෝ පස්ස සති කියපු තැන ඉඳලා දීගම්ම අර්ථ සම්තෝ දීගම් අර්ථ ස්වාමීන් පජානති දීගම්ම පස්ස සම්තෝ දීගම් පස්ස ස්වාමීන් පජානති කියන්නේ මේ විදිහට දක්වන කිපස්සේ අගෙන මේ වාඩි වෙන යෝගාවචරය ගැන කල්පනා කළොත් එතන කීගේ අර්ථයක්ද දැන් ඇවිල්ලා අරණ්‍ය ගත වෙලා රුක්ක මුල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා අර කියන විදිහට පළඟ බඳම හරි වෙනවා. වාඩි වෙලා තමයි යම් වෙලාවක අර කැලේ ඉන්න මීහරකෙක් උකමට ගෙනලා බැඳගත්තා වගේ නිකන් දඟලලා දඟලලා දඟලලා දඟලලා ඉත්තට සතිය පිහිටනකොට එහෙම නැත්නම් මොනමනසිකාරය උස්මට යනකොට තමාම උස්ම තියෙන්නේ අර කුඩු ගතිය. අර තෝණු ගතිය. අපිට ගෙනලා බැඳපු මීහරකගේ ලකුණු දඟලනවා කියන්නේ සීමාවක් නෙවෙයි. ඉතින් ඒක ටිකක් දිගට තමයි තේරෙන්නේ. දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රසාර ශරීර දුවල දුවලයිල වාඩිනවා වගේ. එතනත් බෝල ගන්න වගේ. නැත්නම් තීන ලැබිලා වාඩිනවා වගේ. දීර්ඝ ආස්වාද ප්‍රසආසත් ඒ නිසා ආධුනිකන වාක්‍යයක් තියෙනවා. අර ගොරෝසු දීර්ඝ ආස්වාදයෙන් අපි ප්‍රදීර්ඝ ප්‍රසආසෙන් හරි. මේක දිහා බලාගෙන හිටියොත් ප්‍රතිය අඛණ්ඩ නම් මේ දීර්ඝ ආස්වාදයේ සාපස්වාදයේ එන්නේ කීටි විතර බලන්න. ඒක හරියට මේ බෝතලයක් එන කවිදුවක් අරගෙන මේක පත්තියක් උද කලවම් කරලා අපි මෙහෙම තිබ්බොත් එන්නේ එන්නේ එන්නේ මේක තමයි. අනික ආයි හරි ඇහුවොත් එහෙම මේ කලවම් වෙච්ච මඩ ටික දැක්කත් එන්න මොකද කරන්න ඕන කියන තම අත ගැහුවොත් නන්නේ කොහොම තියෙන දැක්කද ඒකට මේ දැකපෝ ගොරෝසු වාචාත්‍ය ප්‍රසාරයේ තිස්සම බලන ඉන්නකොට චේතනා පහල කෙරුවොත් මේ බෝතලේ ආයෙ හෙල්ලුවා කියනවා මේ මේ භාජනේ හෙල්ලුවා කියනවා නේද ආයෙ මේක ඇවිත් ඉතින් ඒ නිසා මොනම චේතනාවක් කරන්න බෑ. මොන චේතනාවක් පණිවිඩයක් උපේ අධිකාර මොනවක් කරන්නද ඕක තියෙන්නේ. ඉතින් උඩට තැන්නත්. ඉතින් උගදෙනෙක් අහනවා ඒක තැන්නත් කරන මොනවද කරන්න ඕනේ. කම් හිතපන් ඔතරයි. ඉතින් තරහයි. මොන කියලා දෙන්න අපිට අතර ක්‍රමයෙන් වහද කියන එකයි බලන්න. මේ කියන්නේ එකයි වුණා. දැන් තාලෙන්නත් අපි නිකන් ඉන්න බෑ. අනිත් අවුස්සලා අනිත් දෙන්නේ ඇවිත්ලා ඉන්නකොට නිකන් ඒක ඉස්සා ගන්නට. ඒක නිකන් අන්තලාර්ගික. ඉතින් කොයි වෙලාවෙ මේ කලාව ඉගෙන ගත්ත උදේට සංකල්ප කළ වාඩි කරපු කයදී හාම්බලයි. එමෙතන කයි පිටිනවල පණ තියන හාම්බලයි නෙත මේ තැන්පත් වීම කියන මේ කාරණාව බුදුචානන්ගේ සුභකේතනං දීගංගස්ස සන්තෝ දීගංගස්ස සාමික පජානාති කියනත් එක්කම රත්නස්ස සන්තෝ රත්නස්ස සාමික පජානාති කියලා දේශනා කරනවා. යෝගාවචරය මේක අත්දකින්නේ මේ භාවනා මධ්‍යස්ථානයේ සිද්ධ වෙන්න ඕනේ. ඉරියව සිද්ධ වෙන්න ඕනේ. ආනපන යාළු වෙන්න ඕනේ. වැරදි රාශියක් කරලා තේරුම් ගන්න මේක දෙත බලන ස්ට්‍රික් පහනේ කරන්න තියෙන්නේ. ඉතින් මේ ටිකට ඔය කියන විදිහේ දීගම් වාක්‍යම නැත්තම් වෙන්නේ නැහැ. සූත්‍රයක් මේ අර කිසි යනකොට තේරුම් ගන්න ඕනේ. සරුවතන්සේ දේශනා කරන තරම් කියන්නේ. මේ රස වෙනවා කියන්නේ කේකි වෙනවා කියන එක ඉතින් මේ කෙටි වෙන්න කෙටි වෙන්න මේ යෝගාවචරයගේ අයත්තන්පත් වෙනවා, හිතන්පත් වෙනවා, මනපනන්පත් වෙනවා. අන්නේ තැන්පත් වුණාට පස්සේ තමයි යෝගාවචරයට ආනාපානය දකට ගන්නකට පස්සේ ආම්බන් කරගත්තට පස්සේ කුංචි කරගත්තට පස්සේ ඒකේ මුල මැද අග වශයෙන් සම්පකාය පරිසම්වේදී කියලා පාඩම පුදුමම උගන්වනවා. ඒක හරියට කියනවා වැය දණිය මියන් කොට තෝරච්ච කකුල් බැඳගෙන කුරුත් අපේ ධාන අපිට කැලෙමින් තපෙක්ගේ නැහැ ගිනි කන වැඩ. ඊට පස්සේ අපි දන්න ඈතින් වෙඩිලි පොත් අදින්න නිසා අපිට සිද්ධ වෙනවා කොළඹ බින්දින් නැතුව. ශබ්ද කරන්නේ නැතුව ඔළුව හොල්ලන්නේ නැතුව ඒ ගිනි කන වැඩිලි සතා ළඟටම යන්න. ගියොත් තමයි ඒ සතා ගෑන් රසින්ද තීන සතින්ද බඩින්ද ඉන්නේ සතුරු බොන්න යන ගමන්ද බීලා යන ගමන්ද කියලා ඒ දඩයක් කරට එන්නේ. මේ දඩයක් කාර්යය වුණා මහතෝනත් එක්ක නිවිදුනත් එක්ක තමයි දැනෙන්නේ. එහෙම නොවුනොත් තථා වාසත මහතෝන ස්වරූපේ නේද දරේ තරම් අත. දරේ තරම් මදාම දරේ තරම් ඉවසන පස්සේ මහතෝනට දෙනවා යාගේ. කොට මහතෝන කියලා තියෙන්නේ බඩදරුවා වුණාට විද්‍යාවක් බෑ වතුර ගුණ සතාර විද්‍යාවක් බෑ. මහතෝන වුණා හොඳ මිනිහා. බඩදරුවා වුණාට තියන්න බෑ. ඉතින් ඒ සතාවේ ගිනිකන වැටෙනස ඇදලා බලන්න නැත්නම් ළඟට යන ගතියක් තියෙනවානේ. අතකොළ විදිහ නැතුව ආන්නේ වගේ යෝගාවචරය මේ අරමුණට සිම් කරගෙන ලඟ වෙනකොට දැන් අරමුණේ විස්තර දැන් ගන්න පුළුවන්. ඉතින් එනකන් අරමුණ තියෙන්නේ තමනව සුබද වෙලා නැහැ. අන්න බන්ධනයක් ඇති වෙලා නැහැ. අන්න ඒ ටික කියන තමයි. මේ අරමුණේ මුලමදාක දකින්න තරම් මෙන්න කිරීම කරන්න කියන්නේ. මසසිලා ප්‍රතිපත්තිම කරතා. එහෙම කරනකොට කරනකොට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් වෙනති. කප්පස්සුන ප්‍රශ්න කහලා අහන්න පුළුවන් කොහොමද ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ කියලා පොඩි එකක් තේරෙනවා. හරියට බැලුවොත්. ඊට පස්සේ අහන්න ආස්වාදයෙන් ආස්වාදයෙන් මොනවද වෙනස් වෙන්නේ? ප්‍රසාදේ ප්‍රසාදේ තමයි. වයිසල දිගට දිගට දැන් කෙටි වෙනවා. ඉතින් මේක කවුරුත් අදලන්නේ, අහුවෙන්නේ උඹලට කියලා දුන්නේ නැත්තම්. දැන් මේ විදිහට හොඳට ආම්බාම් කරන කිචුනන් පස්සේ මේක ඔක්කොම අලගිය මුල කිය ව්‍යංජන අනුව්‍යංජන අංගපත්‍යක හොඳට බලන්න නම්. ඉතින් මේකට කියනවා අසලබ්බස්සේ මුල මඳාට බලනවා කියලා. නැත්තම් අසල්පස්ස මුලුල්ලම බලන්න. ඒක තමයි සම්බකාල පරිසංවේදී කියන්නේ. එතකොට අටුවචාරි මාංශල මේක ගොඩක් විචාර කරලා තියෙනවා. අත්පස්සේ මුල මැද අග බලන්න. ඒකෝ දැන් අපි සම්බන්ධනය කරන්නේ ආස්වාදෙන් ප්‍රසආදේ නෙවෙයි. ආස්වාසයෙන් ආස්වාසයක් නෙවෙයි. ආස්වාසයේ මුලින් නැද වෙනස් වෙන බව. නැදී අග වෙනස් වෙන බව. හරියට කියනවා ඉර නැතින වෙලාවෙ ඉර දිහා බැලුවොත් එහෙම ඉරෙන්නේ ඉස්සලා අරුණනවා කියනවා. අරුණනම හරි ලස්සනයි ආකාරය. ඒකට හැබැයි අරුණ නැගලා පස්සේ ගිහින් බලන්න බෑ. අරුණට කලින් ගිහින් වාඩිලා ඉන්න. එදින අපි අන්ධකාරයේ ඉඳලා තෝන් ඉස්සනම අරුණ. අරුණ නැගලා පැය භාගකින් ඉරනවා. තුමුලා ඒ දවල්ට පේන ඉර වගේ තුන්ුණයක් විතර ලොකු ඉන්න ඒක. හරිම සහපාකයි. ඉන්දු අහසම රංගනීයකට සූදානම් කර වේදිකාවට දිනක් වගේ සූදානම් කරනවා. ලකුණු දෙන්න. මේක දකින්නට පේනවා මේ ඉර නැගිට වෙලා. එතන මන් දහන වෙනකොට සංලක්ෂණ. ගන්ජෝ හරිසරා. දැන් මේ දෙවියොත් ඉරකට ගියා මේ ඉරගේ අම්මට තාතර බයි. ඉතින් ඉර බහිනකොට ආයෙ සාන්තයි ආයෙ සීතලයි අර වගේම බලාගුළු වැඩ ගන්නවා. ඉරදඟ එනකොට ඉරදට එනකොට වාත බලාගුළු ඇති ආපි ඒවායින්නේ පංගල් මල් යන්නේ ඉව කරන්නේ මොන රහසේ කියලා ගොඩක් සම්ම කලින් කිය ඉරදගෙනකොට ඉර බයින්ට බලාගුළු පුදුම ලක්ෂණ සම්දර්ශනයි. හැබැයි මත් දාන්නේ නැහැ. මම දාන්නේ ඉර පෙන්නන්න බෑ අපි දැක්කොත් එම සංස්කෘත හද. ඒකයි. ඉතින් බලන්න වෙන්නේ ඒකද මේ එකම ඉර තමයි නගිනකොට එකක් නැද එකක් දෙකක්. ඒ වගේ අස්සාවේ පස්සාවේ අස්සාවේ තුල විශාල පරිණාමයක් තිබෙනවා. මේ ටික දකින්න නම් මෙන්න කීමේ ශක්තිය අවශ්‍යයි. අස්සාවේම කපකප බලන්න. මේක මොනවා හිතක් හිතන කියලා මේකට බුදු දන්වාස්ගේ වචන තමයි විභජ්‍යවාදී. ඉතන අරමුණ දක්නේ දක්නාගෙන මුලකටම පස්සේ කිසිලම විස්තර බලන්න. ඒ විස්තර බැලීම සඳහා මානසික ආර්ය මෙනෙහි කිරීම ලේබල් කිරීම තමයි අපි පාවිච්චි කරන සුදුසුක. ඉතින් බාහිර ඉතල දින සක්මන් කරන්නේ. අදින් දෙහිත. පරියන් ආවට පස්සේ ඒ ශක්තිය හරහා හොඳට අර කියමුගේ බලන්න. ඒක බලාගෙන ඉන්නකොට ඉන්නකොට දැනකට එනවා අස්සල්පසත් ඒ සහ බලන හිත තාමත්ම සමීපයි. ඒ සමීප වෙනකොට අර මිනී කිරීම පවා කරදරයක් වෙන්නේ. ඒ නිසා ඒකට යෝගාචර දැනගන්න ඕන මේ ආධුනික සමීප වීම සඳහා මෙනෙහි කිරීම පාවිච්චි කරාට ඒ මෙනෙහි කිරීම කරදරයක් වෙනකොට හිමීට ඒක නැතුව ස්වභාවයෙන් හිතට අසත ඇසුරු කරන්න දෙනවා උඩු ගන්න නැතුව කොම් ගන්න නැතුව කිවිති ගන්න නැතුව මෙනෙහි කරන්නේ ඉතින් එතනදී කොතෙන්ද නම් මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද නම් මෙනෙහි නොකළ යුතුද කියන එක කොතේ මොනවද තිබ්බත් යෝගාවචරය අරමුණ කී කරුණාට පස්සෙත් දෙලින් කරන්න පටන් අරගත්තොත් බබාට දින්දේ ගියාට පස්සෙත් නැරෙලි තමයි කියන අම්ම කෙනෙක් වගේ බබාට හරි කරදරයක් තියෙනවා බබාට මේ ඉඳලා පස්සේ නැරෙලි ගාවි නතර ඒක මොනෝ කෙනෙකුට කරන්නේ කාටවත් තේරෙන්නේ කොතන ජීවිත මෙනි කියන නතර ඒ සඳහා කිවිදු දෙය තමයි අරමුණයි හිතයි දෙන්න දෙතෑවර දෙපොළ ඉන්න තාක්කල් මෙනි කරන්නේ දින අතර යම් සංගභායක් විඥාන ආලිංගනයක්. ඉක්ම මේක දෙනකොට එන්නේට බලන්න ඉබේම හුස්ම වැටෙන්න ඇරිලා. එන්නේ නොකර යන්න. මේ විස්මී කරා. නැත්තම් කරලා මුලින්මදී කායට කායට අරමුණට හිත ගන්න මේ කරා. ඊට පස්සේ කොයි වෙලාවහරි දක්වන සිද්ධිය වෙනවා. දැන් ඉබේ අනව දක්නට බලන්න මේ කරන්නේ නැතුව අනන්න ඒකේ වටිනාකමක් තියෙනවා. මොකද ඊගාට සර්වචනසේ සඳහන් කරන සම්බයන් කාය සංකාරං අත සිතාමි චිත්තති. දැන් අර සබ්බකාය මට්ටමේ ඉඳලා මුළු ආස්වාද ප්‍රසවාස මුළුල්ලම සංසිඳෙන කරක්. ඒ සංසිඳීමට සර්වෝච්ච වචනේ තමයි සබ්බකාය පරිසංසිඳි. තමයි කාය සංකාර. ඒතර මේ කාය සංකාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක කියලා තුල වේදල සූත්‍රයේදී ඒ ධම්ම දිනක් දැන් මේ මේ සංසස්කල සංසිඳීමට මෙනෙහි කිරීම නතර කරන්නේ. එතකොට සතුවචාන් මාන්තය අහනවා මේ අතුආවේ මේකේ සාමාන්‍ය සංසිඳන වීමක් ඇති වෙන නම් ඉස්සල වචී සංකාර සංසිඳලා තමයි කාය සංකාර සංසිඳී ඊට පස්සේ තමයි චිත්ත සංකාර සංසිඳේ. දැන් මේකන බුදුරජාණන් වහන්සේ වචී සංකාර ගණන් කළා නෑ. දෙතුන් වේලා මුතේ ගණන් කරලා තියෙන සංසිඳනකොට කතාව තමයි ඉතලම නතර වෙන්නේ. මිනිස්සු හැදෙනවා. මිනිස්සු භාවනා කරනවා. මේ කතාවෙන් තමයි අඳන්නේ. ඉස්සල්ලාම දැන් කත්තන්න කතා. බාහිර කතා නතරුනට පස්සේම ඇතුළත කතාව නතරයි. මේ ඇතුළත කතාවට තමයි ඒ හරියට තරුණ විතක් විචාර කරන මේක තමයි කියන්නේ. ඒක හොඳ දෙයක්. නමුත් ඒ නොකරොත් හිත නන්ද හිත ප්‍රපංච කරනවා ඒ තමයි කතන්දර වගේ ඒක තමයි හිත මුළුමන් වෙනයි කියන්නේ ඉන්නේ අපි යන ක්‍රමයේ මුළුමන් වෙන්නේ නැතුව ගන්න ගන්න මොකද දවල් තිස්සම කතා කරනවා මනසට විතරයි මේ දෝෂෙදී සතුටද කතා නැහැ එදා වැඩිම කතා කරන මනසට ඉක්මනටම හට් ඇටැක් කරනවා එනදා ටෙන්ෂන් එන්නේ එදා ගුරුවරු බය පහයි ගහන උගන්නන්න කියලා මම ණය පහක් භාවනා කරන්නේ. කතා කරන්නේ. යුනිට් ඩිරෙක්ටර්ට අවුරුදු 5කට හතර සැපටි කරනවා. නැත්තම් අපි දැන් මේ කය මාත්‍රේ මේ හයිය ගොඩක් ගන්න ඕනේ කියලා නෑ. අන්නතර බාකමාරි වචන කතා කරනවා. භාවනාවේ මේ තමයි තමයි ඇතුළත් වෙන්නේ. යම් වෙලාවක මෙයා දැනගෙන හදිසියේ වචී ප්‍රකාරන තමයි කිරිම නතර කෙරුවොත් අර පස්සම්බනේදී ඒක. දැන් නැත්තම් පස්සෙන් නැත්තම් පස්සෙන් හිතන්න. ඒ සඳහා කරන්න තියෙන කරගත්ත ගැම්ම දිගට යනවා. එතකොට කොයි වෙලාවකරි යෝගාචර තීරුම් ගත්තොත් මේ කාය සංස්කාර කියලා කියන්නේ හතර පස්සට එකයි. දැන් හතර පස්සට සම්පූර්ණ පටන් අරගත්තා. දැන් මේකට නිදාගන්න බබාට බලහක්කන්න නැතුව නැත්නම් දැන්පත් වෙන මඩ වතුරේකට දැනහත් වෙනතු ඉහෙම තියෙන්න අරින්ද මේ යෝගාචර මෙතෙක් කරගෙන ආපු වැඩ පිළිවෙලට අනුව කරනවා. මේ සමාදම් වෙයි. මේ වෙලාවේ නැගිටලා ගියොත් ආයෙත් ආයෙ මුලකට ආයෙ මෙතන ඉඳන් සුද්ධ කරනවා. සුද්ධ කරලා පස්සේ ආයෙත් නැගිටලා යන්නේ. එතකොට අපි කවදාකවත් මේ මහන්සියක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට කාය සංස්කාර සම්පූර්ණකම් යාසම කායන පස්සනක් කියන්නේ. ඉතින් සතර සම්පත්තහනේ කායන පස්සනට අනුමාන විතරක් නෙමෙයි. දාත අසුබ තියෙනවා. කිසිකුණුක තියෙනවා. ධාතු මනස කාර්යය. ගම්පජඤ්ඤ පබ්බේති. ඒක හදේ 14 එකක් තමයි යනවා. ඒ නිසා ඔය කොයි එකේ ගියත් මේ විදිහට අරමුණේ tempat වීම කියන උපමානය හර ඉතේ tempat වීමක් වෙන්න පටන් ගන්නවා. මේ tempat වීම නාම රූප ධර්ම වල රූප tempat වීම පමණයි. මේ පස්සේ තමයි හිත නාම ධර්ම වලට යන්නේ. ඒක රූප ධර්ම පිළිබඳව යම් පරිච්ඡයක් යම් සැකඳුරුව. යම් විදියකට හම්බා කර ගැනීමක් දැනගත්තට පස්සේ මේ යෝගාවචරය රූප දාර්ශනික නැති කරගත්ත මේ සතිය අර සම්පජානින් අර පරිච්ඡේ කවුරුත් කියන්න ඕනේ ඉවේම නාම දානකනේ. ඒක නිසා මුදින්ද එනකන් ආනාපානෙ පෙන්වන්නේ රූප දාන කතාවක් පායන් පස්සේ තියෙන විවිධ නම් තියෙනවා ඉතින් මෙතනදී මේ සර්වඥාන්සේ මතක් කරන මේ රූපයෙන් පටන් ගන්න ඕන කියන එක උගෝදෙනෙක් දන්නේ නැහැ. ඒක නිසා වේදනාවන පස්සනාවේ භාවනා පටන් ගන්න බැත්තිනු. චිත්තාන පස්සනාවේ භාවනා පටන් ගන්න බැත්තින සමහර කියලා මට ඒක කරන්න බෑ මම පිළිම ධර්මාන පස්සනාවේ පටන් ගන්නවා. හරියන්නේ ඉඳ තියෙන පෙරාත්මකතරක උත්තින තියෙනවා. නමුත් අර මුලින් මුලින් ඇති කර ගන්න ඕනේ මේ ගුණ ධර්ම ටික නැති කර ඇති කර ගන්න නැතුව මේ නාම ධර්ම පිළිබඳව අපට මේ විකාරද නැත්නම් මනෝ විකාරද කියලා අඳගෙන මේ හිතින් කරන වැඩක්ද ඇත්තම වෙන එකක්ද කියලා විශ්ලේෂණය කිරීමේ හැකියාව හම්බෙන්නේ රූප හරහා ප්‍රචාර විතරයි. ඒක නිසා ආරම්භයේදී ඉගෙන කරන සායන පසු රූපය ගැන පරිචය යම්ම පරියන්කේ ඉදිරි කරන්නේ. රහත් තුනක් කරන්නේ. මේක කාලයක් කළා දැක්කලා ගන්නද මොකද අපි ආයතන ලෝකෙට යන ලෝකෙට ගියාමයකට එනකොට ඒ සමයකට කියනවා බිස්නස් මයි ආධුනික මනසක් හදාගන්න ගන්න අද භවනා කරන කෙනෙක් වුණා. ඊයේ හරියා කියලා ප්‍රතිඵල අපේක්ෂා කරන්න යනවා. මම ඊයේ ආන කායන පසන කරාද මම වේදන පසන පටන් ගන්නවා කියලා කියොත් හරියන්න බැරි නෑ. හරියන්න ඉන්නේ නමුත් තමයි කියන්නේ. ඒ නිසා යම් වෙලාවක මේ මොන මනස සංසිඳුණා නම් වෙන්නේ ඒ ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ දෙක නොදැක්ක ආරම්භක කොටස් සහ අවසාන කොටස් තේක ආස්වාද ප්‍රස්වාදයේ බෙල්සේ කව් එකට වැටෙන්නේ ඒක මුදුනතෝ සාමාන්‍ය වුණ කෙනෙකුට පේනවා ඒක කොන්දකට යනකොට ඉතාමත් සංවේදී වෙන්න ඕන කෙනෙකුට ආසදෙන් පටන් ගන්න එක ඉතින් තීර දකපු කෙනාට අරුණ දකින්න කණ්ඩතුන් තියෙනවා. ඉර දකම කෙනා ඉර බහිනවා දකින්න. දැන්පත් වෙලා බලන්න ඩොනමිට විදිහේ. මේක වෙන විදිහකට කියනවා නම් අයිත්‍යලක් කොටස දාපුවාම බේන්නේ නියර දාන. අපි අයිත්‍යල දැක්කයි කිව්වට යට දින 100 අනුව දැකලා නෙවෙයි අපි මේ කතා කරන්නේ. මේ වගේ රූප ප්‍රදේශයේ තියෙන්නේ මේ මුළු අත්දැකීමෙන් නියර දාහට අනුව කරගන්න. ඒකේ සංහිඳියාවක් වෙනකොට හිමීට මීටර වතුර යට තියෙන කොටස් වලට හිත යන්න ඉඩ තියෙනවා රූපේ ඉඳලා නරකට මේ දෙයට නැත්නම් කායන පස්සන විඤ්ඤාණ පස්සන යන්න මේ යෝගාවචරය අර කායන පස්සනට හදාගත්ත දක්ෂතාවය නිදාගත්ත වගේ කකුල් දෙකේ ඉඳ විතරම වගේ නිදි නිඳ කරා ගන්න තොවිල ඇඳේ තියෙනවා වගේ කායන පස්සනක වේදනාවක් කරනකොට කුප්ප ගන්න නෑ අවුත් ගන්න නෑ ඒ සඳහා කරන්න තියෙන්නේ අර ගෙවෙමින් පවතින රසස් ප්‍රසවාසයෙන් දුරට බලන්න ඉන්නකොට ඔය කියන පක්‍රීත ඔක්කොම ඉන්න බලන්න. එතකොට ආලෝක සුභාත ඥාන පීති අත්‍යදි පට. සති උපේක්ෂා තුන හතරක් වෙන පටන් ගන්න ගන්න. අරක දේවල් නොනිනව නෙවෙයි. ඉගෙන පොතේ සඳහන් නෑ. මේ ආනාපාන පරිහිල භාවනා පරිහිල සම්පූර්ණකොට ඔය හිතක ලකුණු ඔක්කොම ඉන්න බලන්න. මේ හැම එකකින්ම කරන්නේ අර ආනාපානයේ පවත්තන සති පවත්ත ගන්න බැරුව දකින්න ආලෝකයට සිත පවත්ත ගන්න. ඥානෙ විදවන සතර ඒක කියා ගන්න උත්සාහ කරනවා. ප්‍රීති සුඛ මගේ දේවල් එන්න පටන් අර ගන්නවා. මොකද තනි කිරිබුණොඩක් තියෙන සතුටක්. එන්න පටන් ගන්නවා නිරාමිතව. ඒ ඒ ප්‍රීතිය බුදුජානකසේ සඳහන් කරලා තියෙන්නේ විවේකජා ප්‍රීති දුක්ඛ. දැන් අපි යෝකේ ප්‍රීතිය ලබන්නේ ඇයින් රූප බලලා, කණින් ශබ්ද අහනවා, මනසෙන් ගන්න බලලා, දිවට රස මතවුරු දීලා, සංසද විදුද දීලා මෙතන ඇහැට රූප පේන්නේ නැති කමෙක් ලබන සුඛයක්. මනස සද්ද වලින් බාධා නැති කමෙන් ලබන සුඛයක්. නාසයේ දිවට තකන නැතිකම ඉන්න සුඛයක් කය සංසිඳන සුඛයක්. ඒකේ කියන නිරාමිත සුඛ කියලා. ඉතින් මේ නිරාමිත සුඛේ එනකොට ඒ කිනායකට ඇදෙනවා කියලා කහන්න දෙයක් නැහැ. මොකද අද මේක මේ අතවලන මුළු සමස්තම දුවන්නේ ප්‍රෙෂර් පිටිපලයි. තුතුල සඳහා මේ අපි ඔක්කොම ජඩ කන්ද කරක් පුලි වන්දන මොන සම්ද කුමාර දේවල්ද සැප සේරම ගන්න ශක්තිය ඉන්න. ඉතින් අර නිරාමිත සැපයක් එනකොට ඒක උදම්මනවා. ඒක මේ රූපය ඇතැල්ලා කොහොම නැතැල්ලා ඒකට පයින්වත් කියන එක දෙන්න පුළුවන්. ඒක පිළිබඳව සිත කරන්න නරකයි කියන්නේ ඕනේ. මේ ඉන්න පස්සේ ඉන්න අඳවලන්න ගිහිල්ලා ඉස්සලහම කරන මතක් කරගන්න. මතක කෙරුවොත් යම්කොල ගිහිල්ලා තා. ඒක නිරෝප පෙනෙන්නේ. මේකෙන පීජි යනවා. උත්සාහති. උපස්ථාන මේ වගේ දේවල් දෙන්නේ ආනාපාන සම්බන්ධයේ තියෙන අනිකාරය තමයි. ජීවිතේ පවතින ආනාපාන සම්බන්ධය තියෙනවනම් අර මතුවෙන දේවල් බාධා කරගන්න නැතුව ඒවා කරන් අර කීය ගමන දිගට යන්න. එහෙනම් මේක අත්විත පිටතල එහෙම නැත්නම් වංචනික කෙනාට තමයි. මුංචිතාවක් මම කියනවා සම්පූර්ණ කාලේ පොතක දීලා තිබුණා. මිනිහ කියලා දෙනවා දරකපට මනසේ ගංගායිනේ දරකපට. ඉතින් මනුස්සයාර තිරි බොරව ජීවිත බොරවත් යන කොට කොට කොට කොට ඉන්නකොට අතට දාඩි දාලා වද්දලා ගන්න වෙලාවදී ගංගායිනේ ගංගායිනේ ඉඳලා බොරෝ විහිලා දෙන ගමන. දැන් මේ මනුස්සයා වතුර බහලා ගන්නත් බෑ. දැන් මනුස්සයාට වැඩි කරගන්නත් නෑ. මේ නරලියක් තබාන කියලා විකුණ ජීවත් වෙන්නේ. සම්ලක්කක් ඉන්නක් තියෙනවා. ඉතින් හරි ලෝකයක් නැතිලා අඳන්න පටන් ගන්නවා. එතකොට ඒ ගහකින රුක්ත දේවතාවේ මගේ විදිහට ඇවිල්ලා අහනවා මනුස්සයාගෙන් මොකද මේ තනි කරා කලියට නඳන්නේ කියලා. දැක් නෑ මගේ ජීවිතේ ඉවරයි මගේ දවසක් ඉවරයි මම වැඩ කරගෙන ඉන්නවා. උඩට මම පොඩ්ඩක් කම්පණ පින්නන්න පුළුවන් කියලා ඒ මනුස්සයා ළඟට බැහැලා. එතන රත්තරන් පොරක් ගෙනත් දැම්මා. ඉතින් මනුස්සයා අඬනවා හොඳට. රත්තරන් පොරෙන් පුළුවන් අපෝ උත්තර බලන්න මට මේ වුණ කරලා තියෙන්නේ මගේ අර ගෙඩි පොරුව. ඕක වැඩන්නේ. දැන් දෙවියන් හිතා ගන්න මේ මනසක මිනිස්සෙක් මේ මනසේ ඉලක්ක ගිලකට බහලා ආයෙත් මේ අනවාගේ පෙන්නලා දිදිපොරක් යන කාරණු කරනවා මේ යන ගමනක් යන්නේ. දිදිපොරෙන් දර කරන්න පුළුවන් නෑනේ. මට මේ ගහ කතා ගන්න බොරුවක් ඕනේ නැහැ. ඒ වගේ අර දෙවියෝ අපවකට බලා අර යකට බොරවම ගිනද නේද? හරි සතුටක් වෙනවා මට. අනේ අනේ උදේ තරහ වෙන්නේ තමයි. හරි අකිලි තරහකට නෙවෙයි. මේක තමයි මගේ පොත. මේක මතක දක්වලා දිරච්ච පොරෝ නෙකින් ගක්කපනවා. කොහොමද කියන්නේ ගක්කපාන්නේ? ඉදිර ගියාගම යනකොට දෙයන්න දෙයිලාර පොරෝ දෙකම තෑග් කරලා දෙවි පොරොයි අත්තර. අරමංශය ගෙදර ගිහිල්ලා ගමන ගිහිල්ලා කියනවා මට අද ලොකු ලාභයක් වුණා. මන්දත්ය දෙවි කෙනෙක් කියලා මේ මොහොතේ කරනවා මම ගමන කරන්න පොරෝ මං අන්නෝට ඉහන්සේ අපත් පයි කිව්වට මොකද මන්ට එනකොට මම මේ අහිංසකමනේ පොරෝ තුනෝ දුන්නා. මම යනකොට ගිහින් පොරෝ මේක අහගෙන ඉන්නවා වට වෙට විතර පංචනික මිත්‍රුද අරන දෙවියෝ බෑයින මොඩේක් වෙන්න කියලා ඌ කායිද යකඩ පුළුවන් කිල්ලක් නේ ඌ දාන කරන්නේ කියන්නේ දීලා අර කිට්ටුව ගහක කොට කොට ඉඳන් ළඟට විහිදෙන පොර අර මනසේ විලාපේ උතාලේ හැබැයි ඒ විදිහට විලාපකින් කියන්නේ තොන්න දෙයියන් කටේ එයාන මොකද මනසේ කියන්නේ අර කියන විදිහ දන්නවද පිටිවලට යනකොට අර ඉතල කීක අහිමි යාලා ඉඳලා ඉතල මු කියලා කියන දෙයනාන්ට මෙහෙම මෙහෙම දෙවියෝ අර වගේම ළඟට බහලා රත්තරන් පොර දීපු ගමන් මේක ගන්න. දැන් මේ දෙවියෝ කියලා රත්තරන් පොරක් දෙන්නෝ ගන්න. පොදු දෙයනාන්සේ ගන්න මේක අත්තයි. අර මනසට ජීවිත කිසි කරවක් නෑ රෙවිය රත්තරන් කරවක් නෑ හොම් දෙන්නේ ඒ විදිහට භාවනා කරනකොට රත්තරන් කරුණට ගන්න එපා කිසි කරවක් ගන්න එපා යකල කිසි කරවක් අපේ අන්න පායි හිත දෙනකම් මොකාටවත් ඉවට මේක තේරෙන්නේ ඒගොල්ලෝ එක තනියම හරියන්නේ දීපවා නැත්තම් කරව ගත්තම ඒක ඕපාද එනකොටම අදත් අර කියලා දෙන්න ගන්න පානේ බලන්න ඕපාද බලන්න. දිනවනේ මේ මුහුණට ඕපාදේ මම බලපුවා මොකද්ද කියන්නේ? අපේ ලොකු දනට කියනකම් මේ වෙනාට යෝගාවට දෙහිච්ච දැනුනොත් මෙපායි උපක්ලේශ ආනපාන ගන්න කියලා හිතරෙන්න ගුරුනාන්ත කවදාකවත් ඕපාසයක් දැකලා නැතුව මගේ ළඟට ඉනිච්චාවේ මට මේ අහකට කරව ගන්න තන්න. මෙවට ගුරුවරු හදලා තියෙන විශාල ආප්තේ. ඒකත් තරිවෙත්තයි හිතරයි. අන්න අනිත්කකම තියෙන මේකට ගන්න මේකට මේ උපක්ලේශ මතු වෙනකොට අහුවෙන්නේ නැතු යනකොට මේකට නිවිදි වැටෙන්නේ සාසනේ නෙවැටෙන්නේ ඒනොත් ගොඩක් අවු සාසනේට වැටෙනවා ඊට උපක්‍රම දින අපේ ධේරවාද ක්‍රමේ අමුතු මොස්තිය නා කියන කතාවේ තේරුම් ගන්න ආලයිදී කොහොම හරි කරලා කොට ගන්න. අන්නේ විදිහට කායන පස්සෙන් වේදනා පස්සට යනකොට පීති පංචන් මේදී අසදිතාමිති දික්කති කියන අන්න කිලි පොළන පීජයක් එන්න පටන් ගන්නවා. ඒක එක එක මට්ටම් වලින් ඉන්නේ. ඒක දැන් දැන් වල කිලිපලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිකන් කරන්න ඇතුනවා කියන ඇඟ දිහා දුවන පටන් ගන්නවා. ඊට පස්සේ නිකන් ඔළුවක දිහා හදනවා මේ පදන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිරියත්යක් පිළිලා ඉපලා යනවා මේ ඇඟ පුරා යන්න පටන් ගන්නවා. ඒක මේවා දකිනකොට යෝගාවට ඇත්ත ගැල්ලා අර නැත්නම් කහන්න පටන් අර ගන්නවා. දැස්ස වහලා කියලා කියන පටන් ගන්නවා. දැස්ස වහිනවා කියලා හිතනවා. මොන මොන හරි හිතනවා. ඉතින් එතකොට ඒ යෝගාතර දැනුනේ බාධා කරන්නත් එපා. කොහොමද යන්නරින්න. ඉතින් එතකොට අර කාය ආශාව තියෙන එකට අර අරම ප්‍රීතිය එනකොට පෙන්වන ලකුණු අභියෝගයකට. ඒ සතු දෙකම පුරා සතු දුනෝ විපේ. ඒක නැත්තම් බර වෙනවා තේ. ඒක නැත්තම් හැල්ලුමක්. ඒක මෙයා කියන මොකරි වාතාවරණ වල කොහොමයි පිටර පිටල තමයි කියලා ඉතින් මේ පොත පටන් ගන්නවා. එයාට කියලා දෙන්න ඕනේ මේ කායන ප්‍රශ්නවල වේදන ප්‍රශ්නට යනකොට මේ කය වේදනා කායක් පාටපත් වෙනවා. අර වැත්තට පාටපත් වෙනවා නැවත සීකට බර වෙනවා නැවත හැක්කෝ වෙනකොට මේ කය මේ කය හොදන්න බලන ගියොත් කාය ආධාවෙන් ගියොත් මොනවා හරි විචි ගමනිය භාවනා කරලා කය ගැන දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පීති සම්බන්ධ වගේ දේවල් එනකොට ඒ යෝගාවචර වාර්තා කරනවා නම් ගුරුවරට කියලා දෙන්න පුළුවන්. මොකද මේ වාර්තා කරනවා. මේක බුද්ධිලික දෙයක් කියලා හිතා. කොහොම හරි පීති සුඛ ආදී හොඳ පැත්ත නරකපත් වෙනවා. මේක සඳහන් කරලා තියෙන හොඳ පැත්ත විතරයි. හොඳ පැත්ත දිගේ ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඊට තේරෙන පටන් ගන්නවා මේ මුළු මනුස්ස ජීවිතේ ලබා ගන්න බැරි නිර්ආමිෂ වූ සුඛය. විවේකජ වූ ප්‍රීති සුඛයක් තියෙනවා. ඒක මේ වගේ ජන විඤ්ඤා ජන ප්‍රහණය තුළ ඝණයා කෙරෙහි ඉන්න කෙනාට කුලයා කෙරෙහි බැඳලා ඉන්න කෙනාට සෝසලයිචන කියන හරකට තාවත් බෑ. මොකද එයා ඉන්නේ මේ නැත්නම් බැල්ලේ ඉන්නේ හැම වෙලාවෙම සානි වෙන්නේ. ඉන්නේ හැම වෙලාවෙම පාටි එකේ ඉන්නේ හැම වෙලාවෙම ජන සමූහයේ. ජන සමූහයේ ඉන්නේ කරන අවදානමත් විවේකයේ කේන්දර වෙන්නේ. දෙකලාව ලැබෙන්නේ. හැබැයි ඒක නැත්තේ නෑ. යටදී නතු කරගන්න එක පරිසරය අවශ්‍යයි. එහෙම ගියාට පස්සේ මේ පීති සුඛ ආවට ආඩම්බර වෙන්නේ නැතුව ඒක වර්ගින් අර්ථ වෙනවා. කියලා මේක හරහා යන්න පුළුවන් නම් පීතිය සුඛය හරහා යන්න පටන් අරගත්තොත් චිත්ත සංකාර පරිසම් වේදී කියලා යාට තේරෙන පටන් ගන්නවා. ආනාපානිය ආදී රූප දැන් ගොඩාක් සංසිඳිලා. ඒව නිකන් සංඥාවක් විදිහට නැති. එතකොට පිළිහිට පටන් ගන්නවා කය තියෙනවද නැද්ද හොයන්න බෑ. ඒ නැත්තම් කයේ සීමාව මම මම නෙවෙයි කියන සීමාව නැතිලා යනවා. ඒ වගේම දුක්ඛ සහ දෝමනස්ස දෙක අතර වෙන ගන්න බෑ. දුක්ඛ දෙක කියන්නේ කය රෙදෙන එක. කයට උලක් කරනවා. දෝමනස්ස කියන්නේ හිත රෙදෙන. සුත්ත සෝමනස්ස දෙක තේරුම් ගන්න බෑ. ඇත්තටම කය රෙදෙනකොට නැත්නම් හිත බෑ කියලා කියනවා. දැන් කයින් ඉන්න සැපයන්ට මේ කයට අපි කියමු සීතල අකුණුසුද නාමින සැපයන්ට හිතින් හදාගන්න. අන්න ඒ වදිකට එනකොට යාට තේරෙනවා. වේදනාන පස්සනාවේදී අර මනෝබුද්ධංගම ධර්මා මනෝචිත්තා මනෝමය කියන එක මේ මනසමයි පූර්වංගම වෙලා තියෙන්නේ. මොන තමයි තේිටෙමින් කියන්න බලනවා. ඒකේ ඉන්නේ අනුභව ආරම්භ කරලා. අනුභව ආන විවං කරපර. එයා වේදනාන පතරාට ගිහිලා ඒකේ පළවෙනි දෙවෙනි අනේ පොකරාට පස්සේ චිත්ත පරිසංවේදී ඉන්න පටන් ගන්නවා. මේ හිතට ඕනම දෙයක් නෝයි. ඒ බවම හරිනම් හරිද? හොඳට දැනගන්න. මනානපන පේනවා කියන්න පුළුවන් නෑ කියන්න. මට පිටතියේ ශබ්ද වලින් කරදර වෙනවා නම් වෙලාවක් කියන්න පුළුවන් නැත්නම් නෑ කියන්න. මට කයි වේදනාවක් තියෙනවා ඒක කරදරයක් නම් කරදර නැත්නම් නෑ. මට හිතුවේ නෝ මේ කරදරයක් නැත්තන් ඕන දෙයක් අර පෞෂත්වයක් අතෝ නැතිලා මේ කරන්න පුළුවන් මේ කරදර තිබුණාට මේ ඔලොත් වේ දාගන්නේ නැහැදිච්ච මොනද නැත්නම් අදාත් මනස සත්‍ය තිබුණ පළියට ඒ සද්ද එකක්වත් අපිට අමතනෙ කරන්නේ නමුත් අපි ඒ සද්ද වලට උදව් මේ හිතුවේ තියෙන හරියක් මම හිතන දේවල් නෙවෙයි මේ හයාලයන් හිතුවේ කිව්වන් කරේ මේ වේදනාව දරා ගන්න බැරි දේවල් නේ අපි මේකට උත්තර දුක් ගන්න පුළුවන්. දරා ගන්න බැරි වේදනාව කරන්නේ මේ පුංචි වේදනාවට පවා චෝදනා කරන්න පටන් අරගන්න අපි කවදාවත් වේදනාවක් අකමැති කෙනෙක් මොනවා මෙතෙන්ට යනකොට තේරෙන පටන් අරගන්න. මේ වැඩේදී මායя තමයි කියලා ඉස්නේ පුංචි නොතකී යුතු දේවල් බොහෝ ලොකු දේවල් කරන නටන්න පටන් අරගන්න. ඒක හරියට සංගීත දහන් දෙයක් සුසර කරාට පස්සේ ඒක වැඩි තරංග ගානක් පිට වෙනවා ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. අන්‍යෝගේ ඉදරම ඔක්කොම ඇම්ප්ලිෆයි. ඒක නම් ප්‍රණීත වෙනවා. එතකොට පුංචි ශබ්ද බව ඇහෙනවා. ඔබතු ටික් ටික් ගානක වෙන්න ඇහෙන්නේ නැහැ. කොහොම කරලා පටන් ගන්නකොට ඒක ඔළුවට මුළු ලින්ගක්. වේදනාවක් පෙන්න පටන් ගත්තාම මොනවක් කරන්න ඇහැට කුණක් පැටලෙනවා. ඉතිවිලි මේ පුංචි දෙයක් ආවත් හිතේට කොට වැඩිපත්. අන්නේ විදිහට මේ සංවේදී භාවය වැඩි වීම යෝගාවචරයාගේ ඉන්ද්‍රයන් වර්ධනයක් කියලා යෝගාචරය දන්නේ යෝගාචර වෙන්නේ යක්. කිඹුල කන විවදන්න පුළුවන් මේ කොපිට කඩු වෙන එක තමයි විවදන්නතරි කියලා සාමාන්‍ය වාර්තා කියනකොට කියනවා කිඹුල කන විවදම් යක්කු. මේ කොහිල කන වෙන වාර්තා කරන වාර්තා. මේ බබා වෙන්න හදන. ඉතින් මේ දෝෂයක් නෙවෙයි. යෝගාචරයේ දෝෂයක් නෙවෙයි. ඇම්ප්ලිෆයින් එක. කොහොම සුසාර වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අපි මේ මොකට උඩ අතු ගාලා ගිහිල්ලා වෙන පාරක් දාපට මුත්තලා බැලුවොත් යට විශාල කොහොමදක් තියෙනවා. දැන් මෙදෙක සුද්ධ කරලා තියෙන අපි කාපට්ටක උඩ විතරයි. දැන් පොඩ්ඩක් කොහොමද බලපුවම ඉතාම සියුම් භූමිය අසෝකෝම අරටගේ අතට බයි. ඒ වගේ අර භයාන වචන අර පිළිබඳ ඉදරම් හා සම්බන්ධ. කනගිවනා සිට ආදී ඉදරම් හා සම්බන්ධ කෙලෙස් යම් ප්‍රමාණයක් අයින් කරපම් වෙනවා හිත කුහේ තියෙනකක් හරි අරගෙන වරි කරනවා හිත කියන්නේ සංකල්පය අල්ලන්න තැවෙන දෙයක් ඉතින් ඒක මගේ ගියා ගත්තොත් සදා කාර්යතයි මේ හිතේ ස්වභාවය දෙක බම්පෙට්ටක් පරිසරයේ තියෙන විදීලාන්ත අරගෙන බව තෝස්තර උපන් පිටක කියන පරිද්දේ කියනවා උගන්නේ. භාවිත කරන සත්‍යයෙන් තමයි විස බීජ තියෙන්න පුළුවන්. විස බීජ භාවිත කරන නැත්නම් ආකාද දෙන්නේ. මොකද ඒක ටෝස් කරන භාවිත. අභාවිත මනද පහළ පහළ තියෙන පිටක් ඔක්කොම අර සෙත පරිදේ දාණිය චෝදනා කරන මන පරිදේ ඉස්සෙලෙත් තියෙනවා. මනින් කරන්නේ විස බීජ. ටෝස් භාවිත කියන කියනවා තමයි මොකද ඔය බලන්නේ. Thank you. ඉතින් අපි කරන්නේ මේ සංපෙත්ත ගොබෝඩේලා තමයි මේ කාමේ. කොයි දෝ තියෙන කරු මන්දල කොයි රටක හරි තමන්නේ මොනවාරි කන්නේ නිින්ද යන්නේ. දැන් හොවර ඉන්නත් ඒකට පිළිකාවක් තියෙන කියලා විනාස. බවුල මේක. කොහෙද මේ ඩයබටික් කියලා? ඊළඟට විද්‍යාවේ විද්‍යාවේ තියෙන කොලෙස්ටරෝල් කියන වචනේ විද්‍යාවේ ඇත්තම නැති දෙයක්. දැන් අද කී දහහක් වෙනවද කියලා අහන කොලෙස්ටරෝල්. මම ඇවිල්ලා බලනවා. ඉච්ඡා කළ කෙනෙක්. ගන්නන්නේ කොලෙස්ටරෝල් කියන જાතියක්. මේක එන්නේ ඩයබටිස් වලට බේස් කරපුවාට විතරයි. ඉතින් බේසින් කියන්නේ. ඉතින් මිනිහ වෙනවා මේ WHO වගේම ඉස්සරහට ඉන්දියාවට 40ක් දිවෙගියා වෙනවා. ඒක කොහොමද ඉන්නද අපි යන්නේ ජපාති. අපිට කොහෙද වෙන්නේ? හැබැයි උඹට බය මුත්තේනවා. මේකට ඕනේ බය ඇති කරා. බය ඇති කිරුවොත් ඉන්නේ යක්ෂ දක්වන්නේ තමයි කියලා. අපි හොඳට දක්වන විදිහ දාලි දානවා කියලා. ඒක කොච්චර නිවැරදිව දෙන්නත් අපි ගන්නෑ. ගන්නෑ. ඉතින් ඒ නිසා අපි අද හදලා තියෙන්නේ අර තෙත පාම් පෙට්ටක් වගේ. ඒ යන්නේ අනතන විසිකීට අරගන්න. චිත්ත පරිසංකාර, චිත්ත සංකාර දැනගත්තාම තේරෙනවා. මේ හිත කවුරු වගේ ඉන්නේ නේද? ඌවදා. ඒක මම කියන්නත් ඒක ලෝකෙ දෙන කුණුමයි යන්නේ. කක්කම. මේක මම නෙවෙයි. මේ හිතේ ස්වභාවයෙන් වෙනවා. චිත්ත ඥාන. ඥාන ධර්ම පහක් බුදුහම දේශනා කරන චිත්ත ඥාන, බීජ ඥාන, කම්ම ඥාන, උප ඥාන, ඒ වගේ ඉතින් මේ හැම එකම හැම එකටම තැරෙනවා. චිත්ත සංකාරක් කියලා නේද? ආනාපානීය සංසිඳුවා වාගේ චිත්ත පැදෙන හැටි දුක් කරන හැටි බලලා පුළුවන් කියලා අහන ප්‍රජාන් වහන්සේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. ඩිස්ක්ලේමර්. එයා බලනවා මොකකින් හරි චෝදනා පත්‍රයක් දෙන්න. මේක අපි භාවනා නොකර ඔය ඩිස්ක්ලේම් කරාට හරියන්නේ නැහැ. කායන ප්‍රශ්න තාත්තක වෙන්න ඕනේ. ඊට පස්සේ පීටි සුඛාදී දැකලා මේ හිත ඉන්නේ හරි යන කුණු කන්දල කුණු වෙලා ගන්න හදා. ඒ විදිහට මම කියන තරම් තකතිලිත අමනද මරිද මොඩද එතන යන්නේ අහේතුකව දුක් ඇති කරගන්න හැටි දිහා බලන්න ඉඳලා අනේ මේ හිත මෙතෙක් කල් මට දුක දීපු හැටි මීට පස්සේ පොඩි මම කන්නේ මම මේකන පොඩ බලනවා කියලා හිත ගැන සම්බනේ ආපු දවසට තේරෙන පටන් ගන්නවා. කායේ කායන වස්තිත මම ආය සංකාරම් වගේ නෙවෙයි චිත්ත සංස්කාර සංසිද්ධි දවසක හොඳට මතක තියාගෙන ඉන්න මම භාවනා කරන්නේ මගේ හිතත් එක්ක නෙවෙයි මම භාවනා කරන්නේ මානව හිතත් එක්ක. මානව හිත කාටත් එකයි. මේ පොසුද සූත්‍රයේදී තුන්නම් බුදු දඥාන්ත කියන ස්වාමීන් අපි කයෙන් එමුණාට ඒක හිතේ ජීවත් වෙනවා. ඉතින් ඥානකොට තේරෙන මේ ඥාන කිව්වත්, තීරණී කිව්වත්, පොහොසත් වුණා, දුක්පත් වුණා, කුඩක් ඔක්කොම හිත එකයි. අපි උත්සාහ කරනවා පොතක් පොතක් කියලා. මේ අපේ හිතම විතරද වෙනස් කියන තමයි අපි අවස්ථාවම නැත්නම්. පොතක් පොතක් කියලා මේක මේ මැදට කරන්න බෑ. සහත් වෙනවා කියන ගානවාන වෙනවා කියන සමාධි කරගත්තත් කියන්නේ අපි ප්‍රධානම කාරණේ මේක හිත තියෙන්නේ. කයෙන් වෙනවා. ඒක නිසා මේ කය සම්බන්ධ කරගන්න. සිත සංසම්මනේ කෙරුවොත් කියන්න වෙනවා මෙතෙක් භවනා කරපු මුළු පරිසරයකම ශාන්තියක් එනවා. එක ගෙදරක එකෙක් භවනා කරනවා නම් මුළු ගෙදරටම ෂොකක් සෝබරයක් අයිති. මුළු ඔෆිස් එකේම එකෙක් භවනා කරනවා නම් මුළු ඔෆිස් එකම තැනක්. නිබ්බුතානුන සාමාතානි බුතාන සාපිතා. නිබ්බුතානුන සමදිය ආයන නිදි සූපකම් දැක්කට පස්සේ සිතාක කොමුණද යතුකොත් මේකේ බුදු වෙන්නේ ඉතර අනේ මෙවැනි බඳු එකදී අප්පා දැනසනවා අම්මා දැනසනවා යතිනිය දැනසෙනවා මේ දකින්නට ගන්නයි ඒ නිසා ඔක්කොම උදාහරණ ගන්න ඕනේ කෙනෙක් එක පද්ධතියක භවනා කරනවා නම් එතන ඔක්කොම ශක්ති ගන්න පුළුවන්. අර දැන් මොන ඕන දරන්නත් පුළුවන්. එකක්වත් නැහැ. සංගලි භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒ ඔළුවට ගිනක් දාන්න ලෝකෙ තියෙන ගුණ කන්දල් දෙක. මොනවද මට යාලා අන්නවා. මම දෙන යෝජනා නම් මම තකුනේ. දැක්කේ මෙච්චරයි. අපි දැන් සභාවක ඉන්නයි කියමු. අපි සභාවෙන් මම තමයි සභාව. දැන් මම තමයි සභාවේ මේවා. ඒකට මෙයා යෝජනා කරනවා, එයා යෝජනා කරනවා, අර යෝජනා යෝජනා ගොඩක් කියනවා. ඒ යෝජනා එකක්වත් සබන් වාස්තාවට යන්නේ නැහැ නේද? අත්තුනේ නුඹට ඉතිරුනේ නැත්තම්. ඉතිරි වෙච්ච විතරයි සබන් වාස්තාවට යන්නේ. ඒක අප කරා ගැනීම ඔක්කොම යෝජනා විතරයි. ඉතිරි ගණන් යන්නේ නැහැ. ඉතිරි ගේ නැත්තම් ඒවා ඒකනේ නෝ කියන්නේ කියක්. අපි වෙලා තියෙන්නේ අපි මේ ජාතිය ගැන හිතලා, පන්ත ගැන හිතලා, උගත්කම හිතලා සමහරක් යෝජනා ඉතිරි. ඉතිරි කරපේක ඔක්කොම යන්නයි දෙද්දක් දාගත්තා වගේ ඉතින් කන්න පටන් ගන්නවා. පුළුවන් ද කියලා අහනවා සුබචාන්සේ Taman වෙත පැමිණෙන්න ඕන ආවා. ඉතින් ඒක නතර කරන්න එපා. දෙකක්ක යෝජනා ඉෂ්ට කරන්න. යෝජනා ඉෂ්ට කරපු ටික විතරමයි අපිට කරන්න. සුබෝට ඉෂ්ට කරන්න. ඒ කියන්නේ එන දුකට අපි ආර අපි දොර ඇරලා දෙන්න. කිසිම දුකකට හැකියාවක් නැතුව දෙනවා. දුකක් පාඩපත් වෙන්නේ සම්දී සංකාර. සංකාර වුත් විතරයි දුකක් පාඩපත් වෙන්නේ. සංකාර කියන්නේ අන්තර්ගතයි පොදුත් දා ගන්න කරනවා. සකස් කිරීම කරන්න ගියොත් ඉතින් මේ හිත පිළිබඳව මේ පසම්බලේ සංසිති පිළිගත්ත කෙනාට තේරෙන පටන් අර ගන්නවා. මේ ගොඩක් එන්නේ ඇත්තට වාසනාව. හැබැයි ඉස්සරහ දැන්නේ. කවුරු දැක්ක අවුද යෝජනාවදී සර්වඥාන්ත ළඟට හිත දාන්න දෙන්නේ කියලා යෝජනා කරුවොත් යන්න පුළුවන් නම් කරබන්නේ. නැත්නම් විතරක් වෙන මැදේට දානවා කියලා. දැන් අපි ළඟට ඇවිල්ලා ආදර කරොත් ඉන්නන් කියලාත් කතා කරනවා ඉන්න බෑ කියලාත් කතා කරනවා. ඇත්තට තේමනේ දිගටම තියෙන්නේ. මේ සර්වජනසංගරේ ගිහිල්ලා හිට දාන්න ගියොත් සර්වජනේ අදිවාසීට භගවතුන් මේ භාවයේ කියලා. සර්වජනසංගරේ පිළිගන්නා නැත්නම් ඒ කියන්නේ මොනවද දන්නේ දැන් දාන පිළිගත්තද නැද්ද කියලා. යහනත අහුණු ගන්න කියනවා නැත්නම් මොකද කිව්වේ? ඉන්නත් පැත්තට මේ දාහනේ දැන්. මෙදී නම් කිව්වේ අපි හැම දෙයකටම කටකටනේ ඒ ධර්මස්තර කියන තොගේ පිටින් අපේ කුණුමලකට දාගෙන කියන ඇන්දලා බලනකොට තුන පස්සේ පිළිලා හොඳ. අදිනේ ආයෝජන අයිනි කරන දක්වා ආයෝජන අපිට මේකේ හේම එතකින් අවුල වෙන්නේ බෑ. ඉස්තර කරන තේිනවා කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මේ විදිහට කවදා හරි ඇද්ද ඉඳුරන් එකින් දරින්න රූප පේන දරින්න රස ඇහෙන් දරින්න ගන්ධ රස පහත මේක වළක්වන්න බෑ. එකක්වත් තෝරන්නත් එපා එකක්වත් මේක මට වේවා කියනත් නොවේවා කියනත් වෙනතයි වත් තෝරන්න බේරන්න යන්න නැතුව ඒ කියන්නේ අපිට ඉන්නේ එකක්වත් නතර අධිකාරිත ඥාන විශ්වාසනුගේ උත්තර සමාන කිත්නාවක් වෙන වැඩ වෙනවා මට නාග දසුන් දකින්න දසක වචන ඇහෙනවා විචක්ෂණ කරන විචක්ෂණ කරනලු ඇහි රූප නොරැඳේ කනී රද්ද නොඇඳේ නොරැඳේ කයි මයි ඉවේ නොරැඳේ ඉතේ සිතිවිලි නොරැඳේ කියලා භාවනා කරනකොට දෙන්න පහසුව ගිහිල්ලා මට තාමත් යන්නේ අපි කරන්නේ මම අනේ ඔය කරනවා මම මට ගන්නවා කොම්පන්ති කියන එක හරගුම් දිගගෙන දවල් වලට ඇඳාවට මහරා කැමනේ කරන්නේ නේර පුරුතඥය නර කක්කටේ තීරම තියාගෙන දැන් දැන් නිින්දෙදී තක්පිටි ගන්න කක්කටේ එනේ දිග යන්න හරියන ශෝකින් ඉඳගන්න ඒ නිසා චිත්ත සංධම්මේදී සම්බයි චිත්ත සංකාරං සංසාරي ආතකේ ඉන්නවා යනතන අභිත්ත මොදයන් දිත්තං අසසිතාමි දෙහිකති අභිත්ත මොදයන් දිත්තං අසසිතාමි අති ප්‍රමෝදයක් වෙන්න පටන් ගන්නවා ඔක්කොම කප්පවලේ ගහගෙන ඉන්නවා මම කප්පවලේ ඇවිදිනවා ගෑවිදින්නේ සර්වඥාදී බුදු වෙන ඉස්සලා දාසි දැකපු ඊනේ අසුචි කන්දක ඇවිදිනවා ගෑවි. එතකොට රත්තරන් කන්දට ඇවිද්දට වැඩි වටිනකමක් තියෙනනේ අසුචි කන්දක ඇවිදින්නේ ගෑවෙන්නේ. ඒක හරියට කියනවා නෙළුම් පතට වැවිච්ච වතුර කන්දක වෙච්ච. නෙළුම් පත උඩ තිබ්බට එක එක නැවිලා එක එක දා. මොනවද දැම්මත් එච්චර ඒක කෙරුවා ඉන්නේ හට මොකක්ද. එතකොට ඉන්නේ අපිත් මොහොතේ අති ප්‍රමෝදය කියන එක සාමාන්‍ය මනුස්ස මට්ටමින් එන පැත්තට. මනුස්සෝ කියන සතා කුයි කොනකාරී අපරාධයක් සිදුනොත් ඒක සමුක්තයි. කවුරු හරි කිව්වොත් එහෙම සතා තාත්ත දන්න දුර දෝෂණය කරලා ළමයි කම්පලා ඉන්නවරු 13 කියලා ඒක තමයි හෙඩ්ලයින්. මේ වත්තලේ ඉංග්‍රීසියක සිංහලට දාලා මෙහෙට තෙවෙයි. ඒක කිව්වේ නැත්තම් බත් කරන්න බෑ. අර කුණුවරප දෙක ඇහුවට පස්සේ හරියට කේසියකට අගරසරහන පුණ්‍යකට කරන දැන් ඔය අපේ හිත විතර නොකෑම අදහබදල පට වන්දු කුණු වයින් දෙයක් ඇත්තේ නෑ හැම එකම එකයි හැම කීයක. ඉතින් ඒක තිබුණට පොඩි පොඩි දිගිසට ඒ කුණු වලින් කොම්පෝස්ට් කරතේ. කොම්පෝස්ට් දැන් මොකද කරන්නේ? ඕනම කුණු ඕනම ඕගනික් පැටරයක් සූර්යාලෝකයට දාපු ගමන් ඒකේ පැතජෙනික් බැක්ටීරියා ඔක්කොම මරනවා ඔක්කොම මෘතෝප ජීවි ඉතරයි ඒක අපි ඉගෙන ගන්න දෙයක් අපේ පුස්තකාලේ ඕනම දෙයක් සූර්යාලෝකයට දැම්මොත් මෘතෝප ජීවි කොටස් ඉතුරු වෙන එක නේ කාබනික ද්‍රව්‍ය නිරවණ බැක්ටීරියා ඉතුරු වෙනවා පැතජෙනික් බැක්ටීරියා වලින් ඉන්න බෑ ඒගොල්ලන් ඉන්න පුළුවන් ස්පෙસિෆික් pH එක ස්පෙસિෆික් ටෙම්පරේචර් එක විතරයි සූර්ය ලෝකේ තමයි ලෝකේ තියෙන දාගම විස විදන කොම්පෝස්තරණ කරන්නේ අවුල දානකොට නිසා සත්‍ය ආලෝකේ වටන්නේ එන ඕන ගුණ කන්දලකින් සත්‍ය ආලෝකේ වටන්නේ টপ කොම්පෝස්ට් එකක් කරන එක තමයි ලෝකේ තියෙන උත්තම සමබර අපිට තෝර. විනා ගුණ කන්දල් ගන්න පුළුවන් නම් විශ්න. හැබැයි ඉතින් ඉස්සෙල්ලා මේ ඉනොකියුලම් එක තියාගන්න. සංකේ කොට දානවා ඉන කෙලෙම දාලා පොඩ්ඩක් අවුස්සනවා. සතියර දාලා කවුරු ආව ඉන්නේ කියලා බලන්න එපා ප්‍රශ්න. ප්‍රාණකට දෙත් ප්‍රශ්න තමයි. ඒ කියන්නේ සතියෙන් බලනකොට මේක මේ අර දන්තර ඉස්සර ගන්න තුනේ එහෙම බලන්න. යා කියන්න ගන්න මේ හම්බුත් නැතුව බලයි. කොහොමද සතියෙන් බලන ඕනම ප්‍රශ්නයක ප්‍රශ්නේ ඇතුළේම ඉස්සරයි. ඔලෙම මතුවෙන හත් ටිකක් අරගෙනම තමයි මතු වෙන්නේ ඒක මරණයට පස්සේ වෙන්නේ ඒක කිවියක්. ඕනම ගානක් මේ ලෝකේ තියෙන දේ බලන්න උත්තරේ නැති ගාන. ගාන හොඳට කියවන්න උත්තරේ කිවි. ඕනම ප්‍රශ්නකට උත්තර දෙන්න. ඉන්න ලස්සන කතාවක් කියලා තියෙනවා මේ ඉන්දියාවේ කොයික සිස්ටම් එකේ භාවනා කරන මනුස්සයෙක් මේ පුදු කාලා අවුල ඉරේ ගිහින් ඉරේ ගන්න ඉඳ වහන. ඉතින් මනුස්සයා කිව්වලු මේ ලෝකෙට උත්තර නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නෙකම උත්තර උත්තරයක් නැත්නම් ඒක උඹ කරන්නේ. ඔක්කොම ප්‍රශ්නයක් කියනවා නම් උත්තර දෙන්න බෑ කියලා ඒක ෂුවර් උනේ එකක්. මොකද පරිස්සම්. දුවිලයිට බෑ එහෙම කියන්නේ. සුදු ගන්නේ. ඉරගෙදර ඉතින් භාවනා කරලා කොහොමද උත්තර දෙන්නේ? උත්තර දෙන්න ප්‍රශ්න තියෙනවා බෝ බෙන් ගැටි ගාලා. කාගේ ප්‍රශ්නක් නිදි ප්‍රශ්නේ. අංගීකාරන්නේ. අන්නිදාට මේ අභිප්‍රමෝදයෙන් වල තේරෙනවා. නිවන් දැකලා නෙමෙයි. බුදු කෙනෙක් අපිට මොනවද දෙන්නේ? අපි බුදුහාමරණ මාතෝ දන්නේ ඕව හිතලා. අපි බුදුහාමරණ පුදු පූජා කියන එක හිතලා. උන්වහන්සේ අපිට දෙන්න හදන්නේ මේක දෙන්න නැත්නම් අපේ දුවට බබෙක් හම්බ කරන්න බුදුහාමරණ ඉන්න බෝධි පූජා කියලා. එනද අපිට අරදී මේ දේ මේ කාමපාසාව ලිස්ත කරන්න මේ දෙයියන්ගේ මතවල බුදුහාමරණ දානතර පස්සේ. උඹලට හම්බ වෙන්නේ ඔය අපි ප්‍රමෝදයක් කරන්නේ. මොකද ඉල්ලන්නේ කක්කන්නේ මොනවාරි ධර්මයේනේ. කම්මෝන වීරතරන් දිලා ප්‍රතිනම් ටිකක් අරන් ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක දිහා බලලා මේ භාගෙට hina වෙලා ඉන්නේ අපි දිහා තමයි බලන්නේ. වාගේ අන්න જાතියක් මෙහෙමනේ කොහොමද වත් ඌ අර කෑමමයි හොය. අභිකෝණය ගන්න බෑන්ට හේතු අපේ චිත්ත සංසාරයෙන් සිදුවෙනදී තන්ගේ දෙයක් වෙන්නේ මගේ කියාගෙන බෑ. සම්මුදම වෙලේ තව කෙනෙක්ට ඇවිත් හිතකට පොඩ්ඩක් කරන්න. බලන්න ඒක නයි ඒ ඒ ඒ කීම මගේ කියා ගන්න කොච්චර දඟලනද යන කිව්වොත් නෑ ඔක ලෝකෙ සිද්ධ වෙන දෙයක් සීම කියලා කොහොමද මේක මට දෙනුනේ මම නේ ගන්න ඕනේ කියලා ඒ අර මේ දුක තැවීමට අයිතිවාසිකම නිල නැහැ ඒතර මානවයික වාස්තුව උපනාගර දෙකන තේිනවයි කොයි එක ආවත් බාර ගන්නද නැද්ද කියන තාම ඕපන් ඉෂුව එක එතකොට මේ අභිප්‍රමෝදයන් චීතා යම් වෙලාවක යෝගාවචරයේ අභිමෝදන් සිද්ධ වුණා නම් එයාට තේරෙනවා මේ මෙතෙක් කල මම ඉගෙනගත්ත හැමදේම කරන්නේ ඇවිස්සෙන එක දැන් සමාදාන කරන්න ඕනේ මේ කයක හොඳ දැන්පත් කරන්න අනුමාන බොහෝ දැන්පත් කරන්න හිත කියලා මේ කාපට් එක උස්සලා කොහොමද බලන්නේ මේක අතන මොනවද තියෙන්නේ මේක සංසිද වීමේ වැඩ පිළිවෙලක් යනවා එතකොට තියෙන අපි දන්නේ හැම දක්ෂකමක්ම උගත්කමක්ම කියවුද ඔක්කොම අපි උපයන දේවල් අපිට අහිමි කියලා කියනවා. අපිට පුළුවන් මේක අපෙන් යන්න ඉතල මැරෙන්න ඉතල ඒක නැති භාවය දකින්න. එතකොට අපි අහිංසක කරනවා. එතකොට අපි ළමාගතියමත් වෙනවා. නිර්යාජ බම්පත් වෙනවා. ඒක ගොඩක් සම්බවද මේකට සමාදාන කියන කෝකක් තමයි. දැන් ශීත දන්නවනම් කරන්න. උච්චර දෙන්න ශීත දන්නම් කරත්තා ඒ දේවල් ධාතු භාවයෙන් පාවිච්චි කරා. අද ඒකට වාලේ තියෙනවා. ඒකයි සමාධන චිත්තං කියනකොට තේරෙන පටන් අර ගන්නවා. දෞතික ඥාන, දෞතික භවෝග සම්පatti ඒ සියල්ලම ආගමෙන් අපිට සහතික කරලා දෙනවා. ඒ එහාට ගියාට පස්සේ මම කියන්නේ මොකක්ද? ඔක්කොම විදිහට. ඒ තමයි මෙතන එහාට යනකොට ආගමෙන් දක්න දෙන්නේ පටන් ගන්නවා. ආගමේ තියෙන්නේ අපිට අනාගතය සැප දෙන්න කියලා මේ ජීවිතයේ පින්කඩේට කියකට දාගන්න එක තමයි ආගම. ඉතරහට දාර සැප දෙන්න මේ සැප දෙන්න කියලා අපේ මේ වෙලාවේ තියෙන ගානක් අදලා පින්කඩේට දාගන්න එක තමයි කියන්නේ. ඉතින් ඒ දෙන්න හදන මිනිස්සු එහෙම කරන්නේ බය ගන්න එපා. මිනිස්සු කරන්නේ ආගමකම එකක්. මිනිස්සු කොට මත් කරලා දුරටපත් වෙනාට පස්සේ මෙමයි අනක බඩු තියෙනවා. ඉඳාගන්න හරියන්න නම් මේ අත මෙන්න මේ පොඩ්ඩක් අපිට සම්බුලම් දෙනවා. උඩි ගන්න දෙන්නේ නැහැ. දාන්න. දැම්මට පස්සේ උඹට මෙච්චර මෙච්චර හම්බ වෙනවා කියලා මේක තාත්මයක්. ඉතින් අවාසනාවට වගේ අපේ යුගය වෙනකොට බුද්ධ ධර්මයක් දෙතෙන් ඇවිල්ලා. මේක පවාගෙන කරතනකට එතකොට මේ මිනිස්යා ළඟ නෑ ගැලවු ක්‍රමයක් මේක තියෙන්නේ ආගමකනාචාර. ඒ බුදුහමගා මේ ඒ විදිහේ දීහින් පටවගත්ත කෙනෙක් ඇවිල්ලා කියන මොකද දෙන්නේ. නිරසෝ කරලා දෙන්න, ඒක ආරය කරලා දෙන්න, ඒක මේක කරලා දෙන්න කියන්නේ. ඒ කට්ටිය ගියා බලන්න එහෙම නම් නිරසෝ කරන කට්ටිය ගා නිරස දෙන්න නම් වෙන්න බෑනේ මේ. මුරුම් බාධායෙන් කියනවා. එන්න වේදාල මැරෙනවා. මොකන්ද ඔය විදිහට වෙන තමයි නෝ මම හිතන්නේ. නම නීතිඥයන්ව බොරු කියනවා නම් බොරුව විතරම නුඹ තියෙන නීතිඥ විශේෂය. ඔය දෙක නම් කෙරෙන්නේ ලෝකේ අපි මුන්දලා ගන්න කියනකොට ඉතින් නෝබ සමාදාන වෙනකොට කිසි කෙනෙක් කරනවා. කිසිම කෙනෙක් මෙයා දන්නවා ගන්න පස්සම කරන්නේ යා දන්නවා නම් කරන්නේ යා දන්නවා. හිත ඇවිත්නකොට කරන්න ඕනේ. ඒකේ සමාදාන චිත්තං කියන එක තමයි මාස්ටර් විතර කරන වශී කරනවා කියලා කරන මේක. අතනින් මෙතනින් දක්වන දේ දන්නවා. එයා හිතා ගන්නවා සම්මා වාචා දාගන්නවා සම්මා කම්මන්ත දාගන්නවා සම්මා ආජීව දාගන්නවා. පුළුවන් තරම් පැත්තකට වෙලා මේකම මේ කරපු දේම නැවත නැවත නැවත නැවත ප්‍රාතික කරනවා කියලා කියන්නේ කරේ කියනවා අපි බලපුරුද්ද ලබා ගන්නවා කියන්නේ කරක් අද්දකපු දේ නැවත නැවත බලන්න. එතකොට පිට පටන් ගන්නවා අසුරු කරන උපේතු හැම දේම මේකට විස්තරයි. ඒක අවශ්‍ය කරන මුදේ කලා විතරයි. එන්න අවශ්‍ය කරන දේනේ පිටි ඇතුළත සම්පතක් වගේ නැත්නම් පිළිචිකක් යකෝ. උන්තර විසාම වෙනවා. බැරිකමට ආවොත් කවුරුද ඇසුරු කරන මිසක් තමයි. පරිපාලන අවනේ වගේ අපිට කරා. ඒ සමාදාහන් යනකොට අපිට සම්පූර්ණ වෙනස් කලමක් වෙනවා. ඒක තමයි කියන්නේ කඳ දිග ඉහළට පීනන කලාව කියලා අපි ගෞරවයෙන් කියන જાතියක් නෙමෙයි. ඉහළට පීනන දුන්න ඉතින් ජනක යනක දැනෙන අත්දැකීම් තමයි තියෙනවා එහෙම කරන්නේ. ලෝකෙට තරහින් නෙවෙයි. සමාජෙට තරහින් නෙවෙයි. සමාජෙට විරුද්ධ වෙලා නෙවෙයි. එයා දන්නා මේ මුළු සමාජෙම යන්නේ සුඛේ සොයාගෙන. කීර කීය මම ඉහළට යනවා කියලා යනකොට යාට තේරෙනවා මේ විශාල ජනතාවක් මේ විදිහට මුලා වෙලා ඉන්නේ එකම මොනෙන්නිකට ඉන්න ආදර්ශයක් මම මේ මයන කියන හැම හැකියාවක් මම මේ වින්වීම පිණිස අයින්වීම පිණිස විමෝචන සිතන් එතකොට යා වේදනානුපස්සනාව ගවතා කරලා චිත්තානුපස්සනා ලෙවල් එකේදී අර වේදනාපස්ස අවසානයේ තමයි චිත්ත පරිසංකාර සම්පූර්ණීමක් වෙන්නේ. ඊට පස්සේ අර චිත්ත පරිසංවේදී කියලා තේරුම් ගන්න හිත කියන්නේ මෙහෙම එකක්. හිත විතර අපිට හේතු කරන දෙයක් නැතිකම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. නිරෝධිකං යන්තං කයිදා වේදීවා පන වේදන මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝඩක් අතෝ කරේ. කොරේ කොරේකට දන්නෝ කරන්නාදී වැඩිකාරී වැඩිකාට දන්නෝ කරන්නාදී අසමජ්ජාති හිත තමන්ට කරනවා. අපහාපිත හිත තමන්ට කරනවා. ඉතින් අපි දෙනවා හිත හදන එක පැත්තකට දීලා අපි ඉදමක් කරගෙන ඉන්නවා හිතලා ගියක් හදලා ඉන්නවා හිතලා දරුවෝ හදලා ඉන්නවා හිතලා කියලා ඒක ඔක්කොම කරලා බලනකොට මේ ඔක්කොම ලන දීලා තියෙන කවුද? ප්‍රසමජාති අපි කියන ඒක හදාන්න දෙන්න බෑ. ඒකට අවුරුදු 60 50 ඕනේ. දැන් මේ හිත දෙන කාර්ය වුණාම පස්සේ කවුරුත් දී ගොනු කාලා නැහැ. ප්‍රසමජාති හිත දීගේ ගොනක් ඉන්නවා. ඒක ඒකවල දැන් මේක. හරියටත් බෑ විහිකරන්නත් බෑ කපන්න කයියදී මින වගේ ඉඹ ඉඹ අජෝ මම විකලයෙන් දුන්නේ කියලා ඉඹ ඉඹ ආපියා. ඉඹට ඉඹට ගොනක්. අසිතී. ඉතින් වැඩ පොඩ්ඩකට ඉඳලා මේක හදපන්කෝ දුක කරගෙන ඉන්න වෙලාවට. ඉතින් අවුරුදු 60 වෙනත් තහවිදර ගිහින් වෙනකොට ගිරිගෝල් වැඩ කරපු කම්පැනි කිව්වලු. වයිකිලා ගන්න පුළුවන් දෙන්නේ කසම් කරනවා නම් මේ පිනක් කළා. පිටු ගත්තා. ඉතින් ගිල ගත්තා. ගත්තා මොකද පදින්න බෑ. ඉතින් යණ යන දැන මේක අරගෙන යනකොට කවුරුද එක්කම දුන්නා අනේ මේක අල්ලගෙන මට දෙකට ගොඩ වෙනකම්. ඉතින් ගොඩ වෙච්චහම මෙහෙම දන්නවා අල්ලන්න බෑ. මේක හදාලා දැන් බයි කියලා බයි. හැම වෙලාවෙම මිනිහයි බයිද අරගෙන යන්නේ. නැගලා යන්නේ මොකද යන්න බෑ. කවුරු හරි ඉන්නොත් පිටිපස්සෙන්. කොහොම ඉන්නකොට ගෑණික් වල හදිස්සියෙන් පබ්ලික් කම් වෙනවා ජාට ගිහලා බින්න කොහමද දැන් මෙයාගේ බයිසිකල් එක දුර රෝල් පාස් නම්ී ආදී පිළිලු පිළිබේ තරු දීර්ඝසේ කොහෙද යන්නේ කියලා මොකට ආයේ බෑගන් හදිස්සියක් කියලා ගියා අර මන්ට පාර බලන පහරේ කතා කරන දේවල් නෙවෙයි එක හිතේ කියන්නේ බබ කමෙන්නේ අපි හදි කියන්නේ වෙන බාරි ඉතින් ඔබ නැගලා බලන්න අපිට තේරෙන්නේ නැද්ද බං නැගී දිගා වෙලා යනවා කියන අනිත් අනිත් සම්පූර්ණ කරමු අපේ බෞද්ධ දෙවියන්ට ඔක්කොම ඒක නගින්නේ බුද්ධහම ඇලරෙන්න දුවන මොකද බබා හම්බුනත් මේ ඔක්කොම හම්බයි අද බෞද්ධයා දිහා බලනකොට පමණ තකතිරන හරි කරන බලනකොට අභිප්‍රමෝදයන් චිත්තං කියන එක හොඳට තේරෙනවා. මේ තමන්ගේ වැඩක් කරන පැත්තකට ළඟ ඉන්නවනේ. මේ කරදර කරන අතපංජාති හිත මොකක්ද කියලා දන්නවනේ. අපි මෙයාට මේ තරම් පොයිද? මේ තරම් පොයිද? මේ තරම් රූපෙන් නයිද? මේ තරම් ශබ්ද අත්යිද? මේ තරම් ගන්ධර සතහත දෙයිද? මගේ ජීවිත මගේ හිතාට කියලා අපි කමුරයිද? මගේ අම්මට මගේ රහසගෙන රූප සත්‍ය ගන්නතරද වෙන්න තාතකදී ලනු කයිද? අපි බුදු වෙච්ච බුදු කෙනෙක් ඉපදිච්ච ලෝකේ නේද කියලා හිතනවා. අනේ මේ මිනිස්සුන්ට මොනවද දෙන්නේ? අපි සතුටෙන් බාර දෙන තැනකට මොනවද තියෙන්නේ? බුදුජානක දෙවියන් දහවල් කුමාරට කියන දුන්නානේ මේ දැක්කත් කියලා ඉල්ලපු බුදුලි දින විතර කන්නවා. සතින් අඳ ගන්න ඉල්ල කොහෙද ගෙවිත්තේ? සාරුත් සංකම් වෙනම කර පැවිදි කරපන්. කටේ ජීවිතොන්න ගිහින්. එච්චරයි දෙන්න තියෙන දෑවැ. දැන් කියනවා එහෙනම් සාධාරණයක් කියන්නේ බුදුහාමුදුරු කියන මනුස්සයා මොනවා හම් වෙච්ච දාතම ගෙදේ කරලා කියනවා. මානවයික වාරි නොකර නතුරන්නවත් නෝ දැන් කායි. ඊපස්සේ මෙන්න පොඩි අවුරුදු 7 දරුවා ගිල්ල කරගෙනවා. මේක පුළුවන් අපේ දින අගයන් ආඩම්බරයක් මොකද ඉතින්න. අපි කරන්න හදන්නේ බබාට නමට සංගිත මිත්‍ර සල්ලි ගන්න දාන්න. උන්ට උදේ විදමත් කරන්නේ. මෙවනේ අපිට අංගල තාක්කල බුදු දෙවියන් දීලා තියෙන්නේ. ඊපස්සේ ඒක අයක අරගෙන මුඩු ගහන්නේ පටන් අරගත්තොත් අක්මඩ නැතර වහකන්න දෙන්න වෙන්නේ. ඒ කාලේ ජීවිත මුඩු උරුවා. ඉතින් ඒ වගේ මේ හිතක ස්වභාවය දැක්කට පස්සේ අපි මේක මොකද්ද කියලා දැනනකොට එයා ඉන්දනදී දෙන මේ කතාවට පොදුදානට අනන්ත අප්‍රමාණ ඉඳන් ගන්න කියලා. ඉඳන්. අන්තික ඊට තේරෙන්නේ කායන පස්සන වේදනන පස්සන ඉවර වෙලා මේ චිත්තාන පස්සන කියන දකින්නකොට සිත් පටන් ගන්න මේක හදනවා විතර මේ ඉන්න විතර දේ දෙන එක මොනවතර කොනවා වගේ වැඩ. කුෂ්ඨ රෝගේ අනහනවා වගේ වැඩ. බුද්ධ ගලන. ඒකට විද්‍යාඥයන්ට තැවෙන්නේ නැහැ. එන්නේ ඉල්ලගන්නේ කන්නේ. කරන්න බෑ මම විදිනොත් උත්තර දෙන්න. බුදුන් කවදා සංකම්පාවක් එන්නේ නැහැ. මොකද ඔය දේවල් දීලා හරියන්නේ නැහැ යාට. මේක අත්හන්න ජීවිත හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන ඔබට වෙන හඳුරෙක් නෑ ඔබ තමයි. ඔබේ අතමයි ජාති තමයි අතික්කිත හිත කියලා කියන්නේ අතික්ෂිත හිතද අතික්කිත හිත කියලා කියන්නේ. අතමයි ජාති තමයි යන්නේ තේරුම් ගන්න දවසේ ඉඳනවා. අනේ කවදා කාට හරි අපිට කියලා දෙන්න පුළුවන් හිතන්න නැත්නම් බයිකෙන් හෙලමනේ. දැන් අපි ඉතින් දුර ඒකද ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේකට ඇහුවොත් ඇයි මේ දුවන්නේ කියලා දෙන උත්තර ඇහුනම ඉන්නද දාපු බල්පත් බල්ලු. මේ මේ චෝදනාව අන්‍යයන්ටම දෙන්නල් ගන්න බෑ. අපි දුක පාඩකාරී තියෙන අපිට මනසට බදලාවෙ තියෙන අපිට ක්ෂණ සම්පති තියෙන අපිට මේ ක්‍රමයක් උදහලක් කියලා දෙනවා. අපිට ඒක රැයින් කරන්න බෑ. ආන එතකොට තමයි තේක පටන් ගන්නවා මේ චිත්ත බලසම් වේදී උපනෝදය චිත්තන මාදාන චිත්තන මොහොතන් චිත්තක් කියනකොට කල යුතු එකම දේ නම් හිතේ නැත්තක බලලා එයාගේ ක්‍රියාකාරකම් බලලා සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි දැන් ප්‍රඥා ශික්ෂාව කියන අන්තිම ශික්ෂා ඉක්මීම කරන්නේ අපි හිතනවා මේ කාල් කරත් බෑ ඒක එන්න මෛත්‍රී බුද්ධ ධාතන එන්න ඕන කියන එක දැන් බොහෝම තරලට කියන්නේ අවුරුදු 3කට ඉස්සර ඒක එක්කත් හොනා කෙරුවේ නෑ කරන්න බෑ කරලා හරියන්නේ නෑ අප්පා දැන් බෑ මේ කාලේ බෑ මෛත්‍රී බුද්ධ ධාතන අන්තිම මෙහි ඉඳලා බෑ ධම්ම දිවයක්. අයියෝ මේකට දාලා තියෙන මේ නොකරන වෙදකමට මුළු උත්තරේ කරලා හතයි පහයි කිව්වා වගේ. සීල තියෙන දේවල් බලනකොට මේ නැහය මුල කියන සතිය පැත්තක දාලා. මේ කොහොමද බලන්නේ? අපි කොහෙද යන්නේ? මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන මැරිච්ච පොඩයි මම මැරෙනකම්ම තියෙන අනාපානේ පැත්තක දාලා. කොහොමද මේ දුවන්නේ? මේ නැහයට නිවැරදි. මේක අරගෙන අධියදෝ ඉදුණු වගේ බයිකල නගින්නේ නැතුව කොහොම කර්මස්ථාන දෙන්න බැරි. අන්තනස මේක නැද්ද කිච්චවොත් මේ කච්චි නමයි අනිත්‍යදී නුඹ නැති දෙයක් පෙන්නලා නැහැ. සුදුසු ඉති කවුද හිතන්නේ සුදුසු බලලා උත්තර උරයන්. මේ එකක්වත් හතරක් හම්බෙයි කියලා කොහොමද හිතන්නේ? සත්‍ය නිල අහනවා මේ සත්‍යමත් විතරක් ඉස්සන් ඔක්කොම හොඳ වෙයිද? ඒක ප්‍රශ්න අතන කොහොමද ඉතින් අම්ම වෙන්නේ නැහැ නේ අනිවාර්යෙන්ම දෙකට දෙතාවේ මැඩ කරන එක අරමුණ මොකක්ද ඒ කරන එක හිත විශ්වාසයෙන් කරන්නේ නැහැ මොකද හිත විශ්වාසය ගන්න කොච්චර දුර යනවද දුර ගියාට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂණය කළ හැකි දැක්කේ සම්පූර්ණ අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා හරියන එකට බැරි වල බලහත්කට කිච්ච කරන්න බෑ ඒ මොන ගොඩාක් ඉදිරියට ගියාට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂණය කළ හැකි විශක්තිය ලැබෙන්නේ. ඒක ආල බලලා කරනවා ඒක නැතිව කරන්න බලන්න. ඒ ඒ ඒ ගුණ ටික ආවට පස්සේ තමයි යා නාම ධර්මනේ මේ රූප ධර්මනේ මේ නාම ධර්ම වලට ගියා. එන්න නැත්තම් වේදනා චිත්ත කියන දෙක නාම ධර්ම වලට ඇති ගියාට පස්සේ ධර්මානුපස්සනාව කියන සූත්‍රයක් බලන වාරයක් පාසා. සම්දයක් අහන වාරයක් පාසා. නන්දක් කුජින වාරයක් පාසා. සතක් කුජින වාරයක් පාසා. කායද පහසක් ලැබෙන වාරයක් පාසා. මේ හැම දෙයකම සිද්ධ වෙන්නේ ආනාපාන බොහෝම සමාන රූප ලෝකෙ සිද්ධ වෙන දෙයක්. අපි ඉතින්ල කරන්නේ ඉඳගෙන ඇත්ත එක වහගෙන බහන කරා. ඊට පස්සේ ඇත්ත එක අරගෙන පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඊට පස්සේ අපි භාවනා මධ්‍යස්ථාන ඇතුළ පොරොන්දම් කරනකොට නැවතිලා ඉඳලා සතිය පිටට බලන්න. ධම්මවල පතනවාට මේ කරන්නේ ඉදිරියට වැඩ කරනකොට ඇති වෙන දත්ටි ගෙදර ගිහිල්ලා කරන්න බැරි දෙයක්. මාජිට ආස්කුන් කරනකොට අපිට බැරි දෙයක විකීර්ණයක් ඉඳගෙන ඉන්න හැටි බලන්න. දස්කන් හැටි බලන්න. උදාන්න හැටි බලන්න. බක්කන හැටි බලන්න. ඉරහය භාවනාවක් දැක්කම වෙන්න ඕනකම නැහැ. මහානන්දට එන්න ඕනේ අර මූලික නුර ටික ඇති කරගන්න. ඇති කරගත්තට පස්සේ ඒ කිනාට ඒ ධර්මානුපස්සන නැත්නම් ආයන ප්‍රශ්නේ අතරමැදි කොටස පංචාපත්‍ය කියලා දෙනවා. මේ අපි මෙතෙක්කල් විශ්වාස කරපු විපල්ලාසල හිතපු මොනම දෙයක් විශ්වාස කරන්නේ. දැන් සෝන්සත් කියලා ගුණවත් නැත්නම් අපි නගරට පස්සේ රෝම් පොතේ අපි ගලක් තියන්න කිව්වා මොනම දෙයක් විශ්වාස කරන්නේ. ඔක්කොම විනාශ වෙන ලෝකේ මොන සැලසුම් හදින්න. මොන අනිත් කීල කරගන්න මෙයාට කියලා කරගන්නම් කියන එක කරන් බැරි කපන. මේ අනිත්‍යපත්‍ය කියලා කියන්නේ මේ වස්තුවක් අරගෙන මේ වස්තුව අනුසු දක්වම කඩලා බැලුවොත් එක මනසක්වත් චිත්තක්ෂණයක්වත් ඉසුඟුලන්නවත් එක තැන කියනවා. ඒක මේ වෙනකොට විද්‍යාවෙන් පෙන්නලා හොඳින් ඉස්සරහට ටිකක්. ඊපස්සේ බලනකොට නම් පේනවා මේ මිනිස්සෙක් ඉන්නවා දැන් විචයි 30යි 40යි කියන තේ මිනිස්සයා ඇඟේ තියෙන ඕනේ මනසක් කරන්නේ. එන්න තැන්දෙම තියෙන අංශුවක් කරන කරුණ බලන්න. ඒ තියෙන අංශු වල යනකොට සබ්බතමේ පාටිකල්ස් වලට යන එක චිත්තක්ෂණයක් ගන්න. ඒක නන් ලෝකල් කියලා කියන්නේ එක වෙන දෙතුන් පොළක ඉන්නවා. ඉතින් මේ අනිච්ච තේරෙන්නේ එකක් විදිහට බැලුවොත්. මේ ජීවිතේ බැලුවොත් නිත්‍යයි. සුඛ සුඛ පාන. විකල්ල බැලුවොත් අනිත්‍යයි. ඉතින් අනිත්‍යන දර්ශනව දැක්කට පස්සේ භාවනාදී දැකලා ඒක නම් මේ විකල්හ පේන වස්තු දිහා බැලුවොත් සුඛ සංඥාත් කියලා තියෙනවා. සතෙක් ගියා හරකෙක් ගියා බල්ලෙක් ගියා වැල්ලුවත් ඒකේ පේන හැටි. අර දැකපු චීන කන්නඩිය බලනවා. ඉතින් මේ අනිච්ච කියන එක අනිත්‍ය නෑ කියන එක විනාමයට පත් වෙනවා කියන එක ඇතුව නැති වෙනවා යනවා කියන එක අපි නොදන්නවනේ. අන්න ඒක නිට්ටයයි කියන්නේ කියන ප්‍රකේණිසයි අපිට මේ දුක. මේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියා ගන්න මුළු ජීවිතේ පුරාම අපි උත්සාහ කරනවා. දඟවන්න ගල්වල කොට. ඉතිහාසගතක් තියෙනවා. මොන જાතියෙකක් මේ අනිත්‍ය දේ නිත්‍යයි කියන්නේ ඊට පස්සේ. ඒ මනස විචින විදවිල්ල තමයි මේ හුලන් අල්ලන්න උත්සාහ කරනවා. ජීවිතාරක ප්‍රයත්න කරලා දැම්මොත් ඉතින් නිත්‍ය ගමන කියන එක න්‍යාය ධර්මක තියෙන එක අපි නැතුවට හරියන්නේ නැහැ. හැබැයි ලෝකයා විල් අපිට කියනවා. මෙතන නිත්‍ය ජීව සෞඛ්‍යයක් හරි කරගන්න. නිත්‍ය ආර්ථිකයක් ඇති කරගන්න. දේශපාලන වශයෙන් නිත්‍ය අපි සමාජයක් ඇති කරගන්න. දුක් දුක් නැති ලෝකයක් හදලා දෙන්න කියලා. අයියෝ පිටුපිට උදාහරණ වේසක් තොරන් දිහා බලනකොට බුදුන් උපදීච්ච ලෝකයක් දෙකේ ඊටත් තමයි අපි කන කෑ. තොන් ගන්න. මේ මේ මනුස්සයා ගෙදර ගිහිල්ලා බලන්න උන්ට වැඩි හුම්ම තියෙනවා. යෝගෙට කරකාටි ගහගන්න ඕනම කෙනෙක් ගෙදර ගිහිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට කරන්න කියන එකදී උඩෝ කරගන්න ඕනේ. යෝගෙට කරකාටි එලිට මොකදාටි. කවුරුහරි වංකෝ දෙක විතර ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන මඩක් කරන්න බෑ. මඩක් කරන්න බෑ. බුදුන් නම් මේකට දැකගන්නේ. බැරි බව බාරගන්න එක පච්චාත්තාපයක්. ඊදම දැක්කත් මේ සත්‍ය බාරගන්න. ඉතින් මේක කියන්නේ බුදුදහම කියන්නේ ඇත්ත දැකලා අන්නේ අනිච්චාන පස්සන විදවත රූපය අනිච්චය අනිච්චය කියලා දහන කරකට හරියන්නේ නැහැ. කොහොමලා කියනවා අහන නිත්‍යයි රූපය නිත්‍යයි විඥානය අනිච්චය කියලා බහන කරකට තේරෙයි. තේරෙන්න ඕනේ. මොකද හැලුසිනේෂන්. ඉතින් දේහනේ අනිච්චාන පස්සනට එන්නේ ආයතන වේගන උත්තර සිතාන කරනවා කියන්නේ සිද්ධ වෙන දෙයක් මිසක් අධ්‍යක් තියා බලන්න චරිතයක් කරන බණ එකක් කියන්නේ. ඕනම දෙයක් බලන්න චරිතයක් කියන ද්වේෂයි ද්වේෂයක් කරනවා. ඥානතයි කියන්නේ. මෙතන සිද්ධ වෙන්නේ අර ද්වේෂයෙන් බලපොදී ඥාන පදකම් කරනවා. අනිත්‍ය බව තේරෙන්නේ බාහිර මිනිස්. ඒ බාහිර තේරෙනකට තේරෙනවා. ඒකට පසුබිම අවශ්‍යන්නේ පසුබිම තියෙනකොට අනිත්‍ය කිය බලන්න ඕනේ අනිත්‍ය ගානේ. බලුවේ ක්වොලිටි එක තියෙනවා නම් ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නෑ. ක්වොලිටි එක ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න. ඒ නිසා මෙතෙන් යනකොට වෙන අනිත්‍යතාවය. එතකොට දීක තියෙන රාගයේ වෙනුවට විරාගය පහළ වෙනවා. මේක භවනාදී වෙන්නේ අපි මෙතිකල් භවනාදී කම්මැලි වෙන වෙලාවක් නිරතන වෙලාවක්. එපා වෙන වෙලාවක් බයිද මේක තමයි නිවන කියලා කියන්නේ. භවනා කරනකොට යමක් දිහා බලනකොට හරි කම්මැලි. හරි නිරතයි. මේකට ප්‍රඥාන්තනේ විරාගය. දෙයක් යවන්න හදයි කියනවා මොනවාද මේකම දෙවියන් බලනකොට නීරසයි ඒකාකාරයි කම්මැලි බයයි අපසරණයි නිකන් දාමි කියන විලා කොලමන සියලු ධර්මයන්ගේ වැදගත්ම දේ තමයි මේ විලා විලාගේ තියෙන වචනට විරංජනේ එන්නේ විරංජනේ වෙන දේ මහා ප්‍රතිපලයක් ඉඳ සමහර බාධාවක් නෙවෙයි කියලා දාන මනුස්සයාට විරාගයේ ඉන්න ඉන්න සපතක් අලුත් අලුත් දේවල් ගන්න යන්නේ නීරස වෙලා කියන එක තුන කියන විරාග වෙනවා නේ ඒ නිසා ඒ සංසම්පන්නේ තප්පරින්දා යද්ද ගන්න සංස්කාර සෝ සම්බුද්ධ පක්ෂිතෝ සම්ඥාක්කෝ නිරෝධෝ නිරන්තරයෙන් වෙන්න පටන් ගන්නවා ඒක තමයි නිවන කියන්නේ ඉතින් අපි රස රස දේවල් හොයනවා මිසක් අර භාවනාවේ තියෙන ඒකාකාරීකම ඉරස ගතිය භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ගන්නෑ. ඒක තේරෙනවා නිරෝධහන පතන විරාගාන පතන කරන. ඊට පස්සේ පරිණිතගාන පතන කියලා කියන්නේ මේක තිබ්බා. මේක නැතිුණා. මේක තියෙන අකල්පය මේ වස්තුවේ තියෙන එකක් මේ ඔබේ විලා ගන්න. ඒක වස්තු තිබුණාට කාම වස්තු දෙන්නට කාමේ ඉන්නේ. අපි ඒකත් එක්ක පොරබදන ගතිය තමයි ඉතින් මේ දේවල් වල අපි චෝදනා කර කර ඉන්නවනේ කචිල රජු මේ තීන්දුවගේ අර්ථ තමයි කියලා මේක තමයි මේ කියලා ඒක නෙවෙයි. අපි ඊළඟ බාම්පෙත්ත පිටිලා ගන්න. හැම නිති බීජම ඇවිල්ලා රැකගන්න. ඒ බාම්පෙත්ත හොඳා ටෝස් කරලා තියාගන්න ඒක නම් තොකක් රකින්නවා කියන්නේ තමයි ආතාපනිය කියන්නේ. අනිතින් යාරකට තේරෙනවා ලෝකයේ පිළිබඳව අකාන්තනේ වෙනසක් කරන එතකොට ආනාපානේ බලවාදක නෙවෙයි. ඒ විනුවට ආනාපානිය සමාන වේදනා දුක් විඳ ඔක්කොම පේනවා. හොඳදයක් කරගත්තොත් ද්වේෂයක් වෙනවා. ආස වෙනවා. අන්නා වැටෙනවා. දැක්කට නොදැක්කම. ඇසුරට නෑ වුණා. දැනුණට නොදැනුණා. ඒ උදාහරණ පළමුණියක් වගේ ඉන්න මේක ගා ගන්න නැතුව ඉන්න වෙනවනම් මේ කියන කණිස්සක් ගන්න තත්ත්වෙට එනවා. දේවල් තිබුණාට ගා ගන්න. මෙන්න මේ මට්ටමට යනකොට සතිය ඇවිල්ලා තියෙනවා සති බලය කියන එක. සති හොඳට තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. සති හොඳට තේරුම් ගන්න පශ්චාත්තාප. ඉතින් බලන්න මොකක්ද පශ්චාත්තාප වෙන්න එපා. ඒ මොන කරදරියාව සතිය පාත් ගන්න පුළුවන් කියලා යනකොට ආනාපාන සති සූත්‍රයේ පමණක් පුදුරජානති කිලින්න සතිපට්ඨානද කුජංග වලට කතා කරනවා. නැත්නම් අපි සතර විඤ්ඤාත දන්දී සතර ඉන්ද්‍රිපාත සතර ඉන්ද්‍රිය පහ බල පහ ඉවම් කරලා යන්න ඕනේ කුජංග. ආනාපාන සතිය උදෙන්දි කෙලින්ම ෂෝට් කට් එකක් වෙන්නවා. මෙතනින් පස්සේ අරකට යනවා. හැබැයි පස්සේ සංගාන පස්සේ දැනගන්න. කොයි දේ ඇඟට આવත් ගැටෙන්නත් එපා, බැඳෙන්නත් එපා, දීටි අnderු. එතකොට වෙනවා සත්‍ය සම්බොධ්‍යංගම් කුමය සම්බදක්ඛාතෝ බහවිතෝ බහුලීගතෝ කියලා මේ සති සම්බොධ්‍යංගම් පාඩපත් වෙන සතිය ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමට යනවා. බල මට්ටමේ ඉඳලා උද්‍යංග මට්ටමට යනවා. සතියමයි ඊට කවුරු හරි දතිගෙන කතා කරන දහන්න මොකද්ද ඔයා සතිය කියලා අදහස් කරන්නේ සතිය කියනවා මතක සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය විඤ්ඤාණ සතිය මාර්ගද අටකොලක මේක පරිණාමයටපත් වෙනවා දැන් මේ අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ විඤ්ඤාණ සතිය මේ විඤ්ඤාණ සතිය ඉඳලම වීර්යයක් වැඩි වෙන පටන් ගන්නවා නම් විචක්කරේ පටන් ගන්නවා දෙකල්ල මොකද කියන්නේ උනාට හම්බ කරේ හම්බ කරපු තේරම වදින කරා. ඒකට ධම්ම කියන්නේ එතකොට විදීති මොකද්දි සමාධි උපේක්ෂා කියලා මොන ධර්ම වර්ධනයක් සිදු වෙන අවසාන තියෙන උපේක්ෂාව තමයි. ඒ උපේක්ෂාව ඊට පස්සේ ප්‍රීතිය දිහා සතිය දිහා උපේක්ෂාවෙන් බලන්න. ධම්ම විචේදියත් උපේක්ෂා, වීර්ය දිහා, ධම්ම විචේදියත් සුඛ පස්සාවේ තේරම දිය අපේක්ෂාන් වලට යනවා කියන එක තමයි හරියම ආදේ විස්තර කරන්න. ඒක කියන්න පුළුවන් වෙන්නේ සතිය ඇති වෙනකොට සතුටක් ඇති වෙනවා වගේම සතිය නැති වෙනකොට මම මේක දැක්කා මම කලබලෙන්නේ. දැන් මේක ඇති වෙනකොට වගේම නැති වෙනකොට තරම්. වීර්ය ඇති වෙනකොටයි නැති වෙනකොටයි නෑ. ඒක නිසා ඒ ගොජ්ජංග මට්ටමදී ගියාට පස්සේ මේ දේවල් ඉතිව්වට මේ කාන්තම නැතින බතක්. මේක මහත්ී සාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරන විචතර වමනාන් ඇති කරගත්ත සතිය දුක්ඛද හේතු වෙනවා. සතිය ඇති වෙනොත් දැකයි තියෙන නැති වෙනොත් කියලා. මම මේ සැප දුක දෙක නැති තැනට සතිය ඇති වුණත් සැප කරන්නේ නැතුව නැති වුණාට දුක් වෙන්නේ නැති මට්ටමක උපේක්ෂාවක් තියෙනවා. ඒක විචා විමුක්තියට යනකොට බුදුරජාණන්සේ දේශනා කළ තියෙන සති සම්බොජ්ජංගං ඕවානන්ද භාවේදී විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පරිමුක්ත කාණි සතිය වඩන්නේ අනිත් ආනපානේ මුලමඳක් වන්න සතිය ඇති වෙන තැන ගන්නවා තියෙන තැන ගන්නවා නැති වෙන තැන ගන්නවා තුන්නටම සමයි ඒක හරිම අමාරුයි කියලා දෙන ඕනම කෙනෙක් ඇති කරගත්ත සතිය නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා ඕනම කෙනෙක් ඇතුලේ වීර්ය නැතිලා නිදිමත වෙනකොට පච්චත්තාප. ඕනම කෙනෙකුට ධර්ම වැටෙන්න පිළිබඳ තියෙන ධර්මයේ සම්පෝඥන්නේ නැති වෙන නිසා ගුරුවම උද කාල කන්න කවද ගියා කියන්නේ ඇක්ටිවිටම කවදින් මොකක්ද අධික රූපයක් දිහා බලනවා වගේ මේ බොජ්ජංග ධර්ම විවේක නිශ්චිතව බලනවා කියලා කියන්නේ මගේ කියලා ගන්න පුළුවන් මම කියන්න පුළුවන් මගේ ආත්මය කරගන්න පුළුවන් මම ඉතින් යනකොට තේරෙන පටන් ගන්නවා මේ සතිය ටූල් එකට පාවිච්චි කරන මිසක් ආ කඳුක දැම්පත් කළ වැඳ වැඳ ඉන්න ගන්න. මේ කෘත්‍ය අමාරුකතින් ඉන්නේ. ඒක හරි අමාරුයි. තමන්ගේ ඉපදිච්ච දරුවා තමන්ගේ මතේ මැරෙනකොට කනකාටන වේද පුළුවන් කාට. තමන්ගේම දරුවා තමන්ගේ මතේ මැරෙනකොට කනකාටන වේදන කඩන් බලාගත්ත දරුවනේ. මේ සතියත් තාකිට. එහෙනම් චත්ත. මේ යත මේ තේරෙන්න අතහැරීම උදේ කෙනෙකුට විවේකීව බලන්න. විරාගීව බලන්න. ඒක ආවදේ කෑදරෙන් බලන්න බෑ. ඔය ආවට ඔය යනවා. විරෝධාන් වශයෙන්ක ජීවිත පැත්ත. අපි ජීවිත පැත්ත බලන්න හරි ප්‍රසාරයේ ජීවිත පැත්ත බලන්න. හරියට හැකිලිම ජීවිත පැත්ත බලන්න. ලංකෝ දිනක දහම් කවුරු ඉන්නේ නැහැ. දහම් දෙන්න වංකල ගෙන්නේ නැහැ. ආනික බලන්න පටන් අරගත්තා පස්සේ ඒකට අර සුත්ත සතියින් නිරෝධ සතියට මුදා. නැතිසකාන් පස්සේ වඩත් අද හැම ධර්මයක් අදාරින් වෙන බල. බුදුදහම සෙන්නා කළා කියනවා ධම්මෝ විවෝධි කමේ පහතම්බා සංගේව අදහම්. අනිබල තමයි වඩා ගන්න ධර්මයක් උනට අතාරින්න වෙනවා. අධර්මය ගැන කොහොමද කතා කරන්නේ? ඉතින් මේ ධර්මයේ පොතේ කරේ කියාගෙන මේ නටන්න හදන්නේ මම අරයට වැඩි ධර්මයේ ධර්ම අරයට වැඩි ධර්මයේ තියෙනවා කියන එක පොතක් අතහරින්න. ටික හදිසියේ විකි බැනීම කරන දක්ෂ ක්‍රීඩකයා ජයග්‍රහණය වෙන්න අනිත් අතාරින්න වෙනවා. දුරට ගියත් විතර විදිකල්ලාගේ අනි අනි මෙච්චර උඩ යන්න හේතු වෙච්ච හිත කියලා හිත බලාගත්ත කොහොමද? නිකොට අනි බාරකේ වැදුනොත් කැන්ත. අද බෞද්ධයාට බුද්ධ අනුව පරක් වෙයි. එයා ඒක මේ රකින්න බාර ගන්න තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒ අරගෙන දුවන්න බාර ගන්න තියෙන්නේ. උන්වහන්සේ අරන් දුවන්නේ කියලා වොත් මේ කතා වෙන්න බෑ මේ මොකට බබා හම්බුනේ. උඹ හිනකොට හිතන්නේ මුතුකමක භාගෙට ගිනාවිලා ඉන්නේ. මේකම වෙන්නේ. අපි උන්වහන්සේ ඉතරා මේ නටන නාටකම දිහා බලනකොට මේ මොන් වාගේ ජනකයක් කියලා ඉන්නේ. මේක පොඩි ගොලියක් තියෙනවා මේ ජනකයක් කියන්නේ. එංග රිදෙනවා තමයි. ඉන්ටරැක්ට් එකක් තමයි. හැබැයි ඒක හරි පහකට දාගත්තොත් දුනියක් තියෙන නිසා උදවස්තරයකින් කුමරේ වතර වෙන්නකොට ඊගාට ඒක වෙනකොට ඊගාකට වතර. ඒ ඊගාට ආපස්සේ පිටා විමුක්ති ඉවර වෙනවා. ඒ නිසා අපිට මේ දින උපකරණ හොඳට ඕනේ. අපි ළඟ තියෙන පින හොඳට ඕනේ. මේ යන ගමනත් හරියටම හරි. කිසියම් ප්‍රතිඵල අපේක්ෂාවක් කරන්නේ ඔබ දෙර කරන්න කරනකොට අපි ළඟ තියෙන පශ්චාත්තාපය අයින් කරගන්න බලන්න. මට අරක හම්බුන්නේ මේක හම්බුන්නේ කියන්නේ ඒක කතා ඒක කතා ඉස්සරහට කියන්නේ ගේමර කතා මේ ජීවිතේ අපිට ඒක සන්තෝෂයෙන් පුළුවන් જાතියක් තුන දෝකනේ මොකද අපි ඒවට කැප කරලා තියෙන්නේ නමුත් අපි සතුට මුත්‍ති විඳින්න දන්නේ නැහැ මුලවිච්ච දෙයක් යනකෝ අනුතරන වැරද්දක් නිදාව පිටුම තනියක් තමයි ඒ නිසා මේ අනාපාන සතිය උනේ නැහැ සතිය දිගට වඩනවා නම් මේ එක වර්ගයකට හතරක් පැරේ හතරක් අන්න හතක් පැරේ තමයි හතරක් මේ විචා විමුක්තිය ලැබෙනවා. ඒකයි මේ සූත්‍රයේ කාර්යයේ මේ වෙලාවේ හිත උඩ විදියට කතා කරන්න වෙනවක් නැහැ. ශාස්ත්‍රයේ මම හිතන අපි දල වශයෙන් කතා කරන උන්දේ කතා කරලා තියෙනවා. අද තියෙන මේක හරියට පෙළගස්ස ගන්න එකයි ඉදිරි කාලය තුලදී මේ පෙළ ගැසීම අපිට කරගන්න පුළුවන් ශක්තිය. ධෛර්ය බලයේ පිහිට මේ ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. ධර්ම දේශනා මෙතන අතර කරනවා කියන දිනාට සැලකීම දා වේවා අත්ප්‍රාප්ත